ගෞරවනීය ලොකු ශාන්ති මහන්සි වරක් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්තුනි මේ හැමදෙනාම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම මනාවෙන් මේ වෙලාවේදී අපි යදාගත් පරිදි ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට සසර දුකින් එතර වීම පිණිස දේශනා කරන්නට යෙදුණු 84000ක් ධර්මස්කන්ධයේ සූත්‍ර දේශනාවක් අරගෙන අපි ටිකක් සාකච්ඡා කළොත් හොඳයි කියලා අදහසක් තිබුණේ ඉතින් ඒ අනුව අපි වැඩගත් වෙයි කියලා හිතෙන සූත්‍රයක් කාටත් ප්‍රයෝජනෙ පිණිස පවතී කියලා හිතෙන සූත්‍රයක් තෝරගත්තා මජ්ක්‍ධිම නිකායේ එන සබ්බාසව සූත්‍රය ඉතින් බොහොම අහලා පුරුදු මම හිතනවා මේ පින්නතුන්ට ටිකක් කිට්ටු සූත්‍රයක් ඒක නිසා අපිට මේ කරුණු කාරණා ටිකක් බොහොම ප්‍රයෝජනවත් වෙයි. ඉතින් බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන යම් දහමක් ශ්‍රවණය කරනකොට එකක් තමයි අසුතං සනාති අපිට සමහර විට අහපු සූත්‍රයක් වුණා අපිට නොතේරුණු නොඇහුණු කරුණු අහගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සුතං පරියෝධපේති අහගත්ත දේ පිරිසිදු කරගන්න පුළුවන්කම තියෙනවා. වඩා වැඩි දියුණු කරගෙන පිරිසිදු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කියන ප්‍රධානම අංග දෙක අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අහලා පුරුදු සූත්‍ර දේශනාවක උනන. ඉතින් ඒක නිසා බොහොම අපේ ජීවිතවලට ලඟ වුණු නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවම හකුලවල තියෙන එහෙමත් නැතිනම් ඍජුවම කතා කරන සූත්‍ර දේශනාවක් ලෙස සබ්බාසෝ සූත්‍රය හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි මාර්ගය ගැන කතා කරනවට වඩා ඵලයේ ලක්ෂණ ටික කතා කරනවා. සබ්බාස සූත්‍රයේදී කෙලින්ම අපිට පැහැදිලි කරන්නේ මුලින්දලා අගට යනකම්ම මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන චතුරාර්ය සත්‍යය න්‍යායෙන් ගත්තොත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය තමයි විස්තර කරන්නේ නැතිනම් සම්මා දිට්ඨිය කියන කාරණය තමයි මුල ඉඳලම විස්තර කරන්නේ. ඒක නිසා ඒක අපි යොදාගත්තොත් හොඳයි කියලා හිතුණා මූලික වශයෙන්ම සාකච්ඡා කරන්න. ඉතින් බොහොම වැදගත් සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ අනේ පිළිසිටුමා කරපු ආරාමයේ වැඩ ඉන්නකොට වික්ෂන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා මහන්නේ කියලා වික්ෂන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිවදන් දුන්නා. මේ වෙලාවේදී බුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ දේශිස්සාමි මහණෙනි මම ඔබලට මේ සබ්බාසව සංවර පරියාය සියලුම ආශ්‍රව ධර්මයන් සංවර කරගන්න පිළිවෙල සංවර කරගන්න ක්‍රමය දේශනා කරනවා. තං සුනාත සාධුකම් මනසිකරොත්. ඒක නිසා ඒක හොඳින් අහන්න ඒ වගේම හොඳින් මෙනෙහි කරගන්න. හාමුදුරුවෝ එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා පිළිවදන් දෙනවා. ජානතෝ අහම් වික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නොජානතෝ නව පස්සතෝ. මහරණි මම දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන්ගේ ෂේ වදාරනවා නොදන්න කෙනාට නොදකින කෙනාට නෙමෙයි. කිංච ජානතෝ කින් පස්සතෝ ආසවානං khයෝ හෝති කුමක් දන්න කුමක් දකින කෙනාටද ආශ්‍රවයන් ෂේ වෙන්නේ. යෝනිසෝච මනසිකාරෝ අයෝනිසෝච මනසිකාරෝ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය එතකොට මේ කාරණාව තුලදී ඉස්සෙල්ලම හම්බෙන දේ තමයි අපිට සබ්බාසව සංවර පරියාය සියලුම ආශ්‍රව ධර්මතා සංවර කරගන්න ක්‍රමය මොකද්ද සියලුම ආශ්‍රව ධර්මතා කියලා කිව්වේ ආශ්‍රව කීයක් තියෙනවද ආශ්‍රව හතරක් තියෙනවා. කාමාශව, භවආශව, දික්ඛාශව, අවිජ්ජාශව. ප්‍රධාන වශයෙන් ආශව ධර්මතා හතරයි. ආශ්‍රව කියන වචනේ කියන්නේ ආශ්‍රව කියලා කියන්නේ පුරුදු. සරලම තේරුම අපිට කියන්න තියෙන පරණ පුරුදු ආශ්‍රව. සාමාන්‍යයෙන් අර කල් තියාගන්න දේවල් වලට කියන්නේ ආශ්‍රවය කියලා සිංහල බේත් ක්‍රමයේදී කියන්නේ ආශ්‍රව කියලා. එතකොට මේ කල් ඉඳන් පවත්වන දේවල් වලට කියනවා ආශ්‍රවයක් කියලා. එතකොට කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව ආශ්‍රව ධර්මතා හතරයි. මේ සූත්‍රය තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ආශ්‍රව තුනයි. කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රවේ නැහැ, අවිජ්ජාශ්‍රවේ. විත්තාසවය සාකච්ඡා නොකරන හේතුව තමයි මේ ශාසනය පටන් ගන්න දර්ශන භූමියෙන්. දර්ශන භූමියෙන් කියලා කියන්නේ ශාසනය හරියම තැන පටන් ගන්න ශාසනය කියලා පනවන්නේ සෝවාන් මාර්ගයෙන්. ශාසනය හරියම විදිහට හරි තැනින් පනවනවා නම් පනවන්න වෙන්නේ සෝවාන් මාර්ගයෙන් තමයි ශාසනය පටන් ගන්න. සෝවාන් මාර්ගයෙන් පනවන ශාසනයේ දිත්තහසවේ ආශ්‍රවයක් විදිහට යෙදෙන්නේ නැහැ. මොකද දර්ශනය එයාට ලැබිලා තියෙනවා. දර්ශනයේ වශයෙන් එයා පිරිසිදුයි. ඒක නිසා අනිත් ආශ්‍රව තුන තමයි කතා කරන්නේ. අපි ටිකක් සරලව බලමු මොනවද මේ ආශ්‍රව ධර්මතාව කියලා අපේ ජීවිතෙන් නැත්නම් ගොඩක් වෙලාවට අපි වචන ටිකකින් දන්නවා කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාසව විද්‍යාසව කියලා අපි හතර මාර්ගෙම කතා කරමු. මොකද්ද මේ ආශ්‍රව ධර්මතා හතරයි. පළවෙනි ආශ්‍රවය කාමාශ්‍රවය. මොකද්ද කාමාශ්‍රවය? කාමාශ්‍රවයේ ලක්ෂණය තමයි තණ්හාවෙන් යුක්තව ආශාවෙන් යුක්තව ඇසුරු කරන්න පුළුවන් බව අපේ හිතේ පරණ ඇසුරු කරන ලද පුරුද්ද. එතකොට දැන් අපි ගත්තොත් යම් දෙයක් දැකපු දෙයක් ඇති බවට අපිට සිහිපත් වෙනවා අපේ ජීවිතය තුළ අපිට යම් රූපයක් ඇහැට පේනකොට තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න මම අපහු විස්තර කරලා දෙන්නම්. ඇහැට රූපයක් ගැටෙනකොට මේ ගැටෙන රූපය ඒ මොහොතේදී ගැටිලා ඒ මොහොතේදී ඇහැ රූප දෙක ඇති වෙලා ඒ මොහොතේදී නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන එක අපි කලිනුත් කතා කරලා තියෙනවා. මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ පිටසක් පොයි දවසේ දේශනාවට සහ කලින් දේශනාවලට සම්බන්ධ වුණ අය. එතකොට ඇහැට රූපයක් ගැටිලා ගැටෙන මොහොතේදී අනාත්ම ධර්මතාවයක් ඇති තැනක අපේ මනසේ හදාගන්න ලක්ෂණය ගැන අපි කතා කරා ඒ ගැන පැහැදිලිද ඔක්කොටම? ඒ ගැන පැහැදිලි. අපි ආපහු ටිකක් කතා කරගත්තු මොකද යන්නේක මුල ඉඳලම කතා කරන එක ඔක්කොටම ප්‍රයෝජනයක් වෙයි මොකද වැඩි වෙන්නේ නැහැ කොයිතරම් කතා කළත් මොකද තාම අපිට අවබෝධ වෙලා නැති නිසා මේ කතා කරන දේම තමයි ඇත්තටම භාවනාවක් විදිහට ජීවිතේ යෙදෙන කාරණාව. අපි ගත්තොත් අපේ ඇස් හමුවට එනකොට අපි එදා කතා කළා වර්ණ සටහන කියන තැන අපි ටිකක් සරල කරන්න උත්සාහවත් වුණා. ඇහැට රූපයක් පේන්නේ නැහැ. පාට ටිකක් මේ ආලෝකයක් නැත්තම් ආලෝකේ නැත්තම් පාට පේන්නේ ආලෝකයක් බාහිර වස්තුවට පතිත වෙලා ඇතිවෙන පරාවර්තන ආලෝකයේ තමයි ඇහැට පතිත වෙන්නේ. මේ පරාවර්තන ආලෝකයේ ආලෝකෙ තිබුණද ගස් ගල් මිනිස්සු කියන බව ආලෝකයේ ඇහැට පතිත වෙන ආලෝකෙ තිබුණේ නැහැ ගස් ගල් මිනිස්සු කියන බව ආලෝකයේ තිබුණේ නැහැ ඇහි තිබුණද ගස් ගල් ගැටෙන බව ඇහි තිබුණේ නැහැ ඒක හොඳට පැහැදිලි ආලෝකයේ කියන එක කවදාවත් ගස් ගල් මිනිස්සු උනේ ඇහැ කවදාවත් ගස්කල් මිනිස්සු වුණේ නැහැ. මේ ටිකෙන් තොරව ආලෝකයෙන් තොරව දෙයක් ඇහැට ගැටුනේ නැහැ. එතකොට ඇහැට ගැටුණු අනාත්ම ආලෝක සංඥාවක් ආලෝක සංඥාව කියන තැන තමයි මේ අපි ධර්මයෙන් මේ වර්ණ සටහන කියලා මේ කතා කරන තැන. මේ ආලෝක සංඥාවක් ඇහැට පතිත වුණාට පස්සේ මේ ආලෝකේ නොතිබුණු මිනිස්සේ කියන මේ සංඥාව ඇති උනේ කොහෙටද? අපේ මනසට. අද අපිට තේරෙන්නේ නැහැ හිතේ තියෙන වේගවත් බව නිසා අපි හිතන්නේ පේන්නේම මිනිස්සෙක් කියලා. අපි හිතන්නේ ඇහැට පේන්නේම මිනිස්සෙක් කියලා. මොකද අවිද්‍යාව කියන දේ ඒ තරම්ම බලවත් අපි හිතන්නේ පේන්නේම මිනිස්සෙක් බව. නමුත් කවදාවත් මිනිස්සෙක් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට දකින්න පුළුවන් දේ තමයි එකම දේ අනාත්ම වර්ණ සටහන. නැතිනම් ආලෝකය කියන දේ විතරයි දකින්න පුළුවන් දේ. දැන් මම ඔකෙද කියන්නේ දැන් කාටත් පේනවා මේ මිනිස්සු වල මෙතන හතුරක් තියෙනවා. දැන් මම ඕක ගැන ඕගොල්ලෝගෙන් ඇහුව නිසා ඕගොල්ලෝ බලලා කියන්නේ කාට කතරක් තියෙනවා Taman කියලා. මම ඕගොල්ලොන්ගෙන් වෙනම වෙලාවක අහනවා පස්සේ ඔය ගැන දැන් කිසිම කතාවක් නොකර ඉඳලා පස්සේ අහනවා මම බණ කියපු එදා මේසෙ උඩ නිල් පාට කතුරක් තියෙනවා දැක්කද කියලා. මොකක් දෙවිද උත්තරේට? බණ කිව්වද කියලා හරිනේ. නිල් පාට කතුරක් දැක්කේ නැහැ සාමිනාස කියලා කියන්නේ. එතකොට දැන් ඇත්තටම නිල් පාට කතුරක් දැක්කේ නැද්ද? එහෙම නැත්නම් ඒක ඇහැට ගැටුණා ඒ ගැන හිතුවේ නැද්ද? ඒ ගැන හිතුවේ නෑ. මේ කතර ඇහැට පතිත වෙන තැනත් මේ රූපය ඇහැට පතිත වෙන තැනත් එක සමානවම නෙමෙයිද ඇහැට පතිත උනේ. ඔතනින් කණ්ණාඩියක් තිබුණොත් ඒ කණ්ණාඩියට මේක පතිත වෙන්නේ මේ කතර වෙනම පතිත වෙලා මේ රූපය වෙනම පතිත වෙනවා නෙමෙයි. එකටමයි පතිත වෙන්නේ. ඒ විදිහටම මේ ඇහි ප්‍රසාද උපයයට ප්‍රසාදයට මේ රූපය එකම විදිහට පතිත වෙන්නේ. ඒ පතිත වෙන තැන මේ එකක් විශේෂ වෙලා එකක් අවිශේෂ වෙලා පතිත වෙන්නේ නැහැ. මම හිතලා ඕගොල්ලොන්ගේ හැට පතිත වෙන්නේත් නැහැ. කතුර නොහිත පතිත නොවි තියෙන්නේ නැහැ. දෙකම එක විදිහටම ඇහැට ගැටෙනවා. ආලෝකයේ සමානව පතිත වෙන නිසා ආලෝකයේ සමානව ඇහැට පතිත වෙනවා. එතකොට දැන් මේ සමානෝම ඇහැට පතිත වෙන තැනක ඕගොල්ලෝ මේ රූපය දැනගෙන තියෙනවා මේ රූපය දැනගෙන ඇයි නොදැනගත්තේ නොදැක්ක නිසා නෙමෙයි දැකීම කියන තැන ඇත්තම ඇත්ත තමයි කතුරත් මේ රූපයත් එක සමානම විදිහටයි තිබුණේ දැකීම කියන තැන දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ දැකීම දැකීම මාත්‍රයක් විතරයි කියලා කියන්නේ අන්න ওই ලක්ෂණය කතුරත් මේ රූපයත් එක සමානම විදිහටයි ඇහැට පතිතු උනේ. මේක විතරක් තිබුණා මේක නොතිබුණා නෙමෙයි මේක ඕගොල්ලෝ දැක්කේ නෑ කිව්වට ඇත්තම සිද්ධිය මේක දැක්කා. දැක්කට දැනගත්තේ නෑ. ඔගොල්ලෝ මේ රූපේ දැනගත්තා අන්න එතනයි වෙනස උනේ. දැනගත්ත දෙයි දකින්න දෙයි සම්පූර්ණම දෙකක්. එකක් නෙමෙයි දැනගත්ත දෙයි දකින්න දෙයි සම්පූර්ණම දෙකක්. ඇහැට පුළුවන්කම තියෙන්නේ දැනගන්න නෙමෙයි රූපය දකින්න. දික්ටේ දික්ටමත්තා. දකින්නේ දැකීම මාත්‍රයෙන් ඉවරයි. ඇහි හැකියාව තියෙන්නේ දැනගන්න බෑ. ඇහැ දන්නේ නෑ හාමුදුරු කෙනෙක්ද, කතුරත්ද, ගෙයත්ද, ගහක්ද, මිනිස්සෙක්ද කියන එක ඇහැ දන්නේ නෑ. දැනගැනීමේ හැකියාව තියෙන්නේ කොහෙටද? මනසට දැනගැනීමේ හැකියාව තියෙන්නේ හිතට. හිතෙනුයි දැනගන්නේ. එතකොට මේ දැනගන්න බව තුල දැන් හැම වෙලාවකදීම දැනගන්න බව කෙනෙක් පුද්ගලයෙක් නැතිනම් මෙතන වර්ණ සටහන පතිත වෙන තැන හාමුදුරු කෙනෙක් දැනගන්න ලක්ෂණය හාමුදුරු කියන ගතිය ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? හිතෙන් ගෙනල්ලා දුන්න ගතිය. ඔගොල්ලන්ට කොහොමද හාමුදුරු කෙනෙක් කියන සංඥාව ආවේ හිතෙන් මොකක්වත් නැතුව එකපාර ගෙනල්ලා දුන්නේ? මම මෙහෙට එන්නේ එහෙන් පිටත් වුණ දවසේදී එක උපාසකම්ම කෙනෙක් කතා කරන මට ලොකු තර්කයක් කරනවා. ඉතුරු නැතුව අනිත්‍ය වෙනවා කියලා කියනවා. ඉතුරු නැතුවම මේ රූපය අනිත්‍යයි කියලා කියනවා. ඒ වුණාට දැන් අපිට අවුරුදු දෙකකට කලින් වෙච්ච සිද්ධිය එකපාර මතක් වෙනවා. දැන් ඒ වෙලාවේ ඉතුරු නැතුව නැති වුණා නම් දැන් කොහොමද ඒක මතක් වෙන්නේ කියලා අහනවා. දැන් කොහොමද ඔකට උත්තරයක් දෙන්නේ? අවුරුදු දෙකකට කලින් වුණ සිද්ධියක් හරි මොකක් හරි දෙයක් මතක් වෙනකොට ඒක ඉතුරු නැතුව එතන ඉවරයි නම් දැන් ඒක ඉතුරු නැතුව ඉවර වෙච්ච දේ දැන් කොහොමද මතක් වෙන්නේ? ඒක ඔළුවේ තියාගෙන ඉන්නවා. මතකේ තියාගෙන ඉන්නවා. මතකේ තියාගෙන ඉන්නවා කියන තැන කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මගේ අහන්නේ. දැන් මේ ඇයි හිතෙන්නේ මේක? කොහෙද තියෙන්නේ? මේක රැස් වෙලා තියෙනවා කියන තැනකින් අපි දැන් ඉතුරු නැතුව නිරුද්ධයි නම් ආයේ සිහිපත් වෙනවා කියන්නේ කොහොමද? ඉතින් සෑහෙන කරුණු පැහැදිලි කරන්න උත්සාහවත් වුණා මම දන්නේ තේරුම් ගත්තද කියන්නේ. ඉතින් මෙතනදී අපිට ඒක තමයි හිතේ තියෙන මානසිකාර ලක්ෂණේ ස්වභාවය. නැතිනම් ආශ්‍රව ධර්මතාව ටික කියන්නේ අන්න ওই ටිකට. එයා ඒ සිද්ධිය රැස් කරගෙන නැහැ. නමුත් ආශ්‍රවයක් තියෙනවා, පරණ පුරුද්දක් තියෙනවා. කෙනෙක් පුද්ගලයේ දෙයක් එළියේ තියෙන බවට තියෙන මානසිකාර කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙනකම් අවුරුද්දක් දෙකක් නෙමෙයි කල්පික දෙකකේවත් එන්න පුළුවන්කම තියෙනවා. අවුරුද්දක් දෙකක් නෙමෙයි. අවුරුද්දක් දෙක එන්න පුළුවන් මේ මානසික හැකියාව මොලේ හැකියාවට සීමා වෙලා. මම ඔකෙදි කියන්නේ දලබුවා සමනලයක් වෙන්න කියලා කෝෂයක් බැඳ ගන්නවා. තමා විසින්ම බැඳගත්තු කෝෂෙට යටත් තුන පණුවට ඕන තැනකට යන්න පුළුවන්ද? ඕන තැනකට යන්න බෑ. එයා කොටු වෙලා ඉන්නේ එයාගේ කෝෂෙට. අපේ හිතෙන්ම සකස් කරගන්න මේ රූපය මොලේ ඇතුව උපදිනව නෙමෙයි හිතෙන්ම සකස් කරගන්න මේ රූපෙට අපිම කොටු වෙලා නැතිනම් මනස කොටු වෙලා මනසේ හැකියාවෙන්ම රූපය හැදෙනවා ඊට පස්සේ රූපේ හැකියාව නැතිනම් මොළයේ හැකියාවට හිතේ හැකියාව සීමා වෙලා සරල වෙන කියනවා අද තියෙන්නේ ඒකයි ඒකයි අපිට මේ භවයෙන් මේ මට්ටමින් එහාට දෙයක් පේන්නේ නැත්තේ සසර ගමනක දුකක් අපිට පේන්නේ නැත්තේ ඒකෙන් එක යහපතකුත් වෙලා තියෙනවා එක අයහපතකුත් වෙලා තියෙනවා ඔය ටික ඔක්කොම මතක් වෙලා ආවනම් අන්න එතකොට හිසගිනි ගත්තෙකු වෙගිනි නිවන ලෙස අන්න නිවන්න බලනවා. ඔක්කොම මතක් වෙලා ආවා. හැබැයි ඒ ටික මතක් නොවෙන නිසාද ලෝකයේ වැඩ ටිකක් කරගෙන ඉන්නවා. එතකොට ඇත්තටම මරණාසන්න මොහොතේදී ඕන ජීවිතයක දෙයක් සිහිපත් කරගන්න පුළුවන් කියලා කියන්නේ සිහිපත් වෙන්න පුළුවන්කම කියන්නේ මේ කයේ හැකියාවෙන් මනස හැකියාව නිදහස් වෙනවා. අනන්ත සසරේව පවා එන්න පුළුවන්කම තියෙනවා එතකොට. දැන් එතකොට ඒ හැම දෙයකටම හේතුව මොකද්ද? ඒ හැම දෙයකටම හේතුව කාම ආශ්‍රවය. කාම ආශ්‍රවය. කාම ආශ්‍රවයේ ලක්ෂණය තමයි කැමැති වෙන බව. අද අපිට කාමාශ්‍රවයේ යෙදෙන්නේ රූපය. කාමාශ්‍රවයේ යෙදෙන්නේ රූපේ. අනාගාමී ආරණාංශයට කාමරාග පටික දෙක ඒ මට්ටමේදී දැන් සෝවාන් ආගමනකට කාමරාග ප්‍රතිදුරු වෙන්නේ නැහැ නේ දර්ශන භූමියේ. එතකොට හැම වෙලාවකදීම කාමරාග දෙක දුරු වෙන්න නම් අනාගාමී මට්ටමෙන් රූපේ අතහැරෙන්න අද අපිට රූපේ මට්ටමින් තමයි කාමරාග දෙක නියෝජනය වෙන්නේ. රූපෙන් තොර දෙයකට කැමති කවුද? රූපෙන් තොර වෙනත් දෙයකට කැමති. රූපේ තමයි කැමති. ඇත්තම යථාර්ථයේ රූපයට කැමතිද වේදනාවට කැමතිද? වේදනාවට කැමති. වේදනාව හොයන්නේ වේදනාව දකින්නේ කොහෙන්ද? රූපයෙන්. වේදනාවේ ලක්ෂණේ වේදනාව හම්බෙන්නේ රූපයෙන්. ඒක නිසා රූපය ඇති බවට හදාගෙන රූපය විඳින්න හදන ගතියට කියනවා කාම ආශ්‍රවේ නැතිනම් කැමති වෙන මේ ලක්ෂණය හැම වෙලාවකදීම රූපයේ යෙදෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා නම් දැන් ඇති බවට හම්බෙන ගතියක් තුල අපිට කැමති දේවල් ලෝකේ හම්බෙනවා නම් මේ කැමති බවට කියනවා කාමාශ්‍රවය කියලා. අපි හැම වෙලෙම ජීවත් වෙන්නේ කාම ආශ්‍රවයේ තුල. අකමැති රූපයක් ඇස් හමුවට එනකොට ඒ රූපය අකමැති වෙන්නේ කැමති රූපයක් තියෙන නිසා කැමති දේ පිරිසිදු බව තියෙන නිසා අපිරිසිදු බවත් එක්ක ගැටෙනවා ඒක විතර නම් තියෙන්නේ අපිට පිරිසිදු බව නැත්තම් ඉන්න වෙන්නේ ඒකෙම තමයි ඒක භූමිය වෙලා ඒකට ඒකට වෙනසක් නැහැ තේරෙනවද කියන කාරණේ එතකොට මේ කැමැත්ත හැම වෙලෙම ඇති වෙලා තියෙනවා ඇති බව මත පිහිටා සිටින බව මත ඒ පිහිටා සිටින බව මට්ටමට ඇති කරා කිව්වා කාම ආශ්‍රවය කියලා කාම ආශ්‍රවේ කාම පුරුද්ද අපේ පුරුද්දක් වශයෙන් අපේ තියෙනවා ගතියක් විදිහට පරණ පුරුද්දක් විදිහට රූපයෙන් සැප විඳින්න පුළුවන් සත්‍යයෙන් ගන්ධයෙන් රසයෙන් ස්පර්ශයෙන් සැප විඳින්න පුළුවන් කියලා ඒකයි ඉක්මනටම අපි වෙනස් වෙලා ඉක්මනට බලන්නේ රූපයේ පැත්තෙන් සැපයක් බලන්න හොඳ රූපයක් බලලා සතුටු වෙන්න බලන්නේ හොඳ සද්දයක් අහලා සතුටු වෙන්න බලන්නේ අපේ මානසිකාරයේම අපේ දැක්මම තියෙන පුරුද්දක් විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකේ තමයි සැප තියෙන්නේ කියලා. ඒ මට්ටමින් සැප හොයන මට්ටමක තමයි නිරන්තරයෙන්ම ජීවත් වෙන්නේ. ඒකයි වටපිට බලන මොහොතකදී පවා කාමාශ්‍රවයට පින් සිද්ධ වෙන්න අපි වටපිට බලන්නේ. මේ පැත්ත බලාගෙන ඉඳලා මේ පැත්ත බලන අය මේ පැත්ත බලලා ඇති දැන් මේ පැත්ත බලන්න ඕනේ. ඇයි මේ පැත්ත බලන්නේ නැති? කැමැත්ත. එතකොට කැමැත්ත කියන ගතිය මේ පැත්ත බලලා මේ පැත්ත බලන බව අපිට කැමැත්ත එහි තියනවා කියන ගතිය ගෙනාවේ කොහෙන්ද? එහි සැප තියනවා කියන ගතිය ගෙනාවේ ආශ්‍රවයේ නිසා. අර ගස් යනවනේ සමහර වෙලාවට ගස්වල මුල් සෑහෙන දුරක් වතුර හොයාගෙන පොළොවේ අතට සමහර විට අඩි 50ට 50කට 60කට වැඩි යට යනවා වතුර හොයාගෙන. එතකොට වතුර තියෙන බව ඒකට ජීවිතින්ද්‍රිය නැතිනම් නාම රූප ජීවිතින්ද්‍රිය නිසා ඒකට ඒ මට්ටමින් වතුර හොයාගෙන යනවා. අපේ අන්නේ වතුර හොයාගෙන යන මුලක් වගේ අපේ මනස තුල හැම වෙලාවකදීම තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පැත්තේ සැප තියෙනවා තමයි ටිකක් හරි කියලා. ඒ තියනවා කියලා ඇති බවට රැස් කරගෙන ඉන්න ගතිය නිසා තමයි හැම වෙලාවකදී මේ පැත්තට පණින්න බලන්නේ. ඒ පැත්තේ සැපයක් තියනවා කියලා ඒ පැත්තෙන් හිත සනසන දෙයක් හොයන්නේ අන්න ඒ හේතුව නිසා. එක රූපකින් ඒ සැප ලැබෙන්නේ නැත්තම් වෙනස් කරලා තව රූපයක් ගත්තා. එක සද්දයක් අහනකොට අපි කැමති අපි බලාපොරොත්තු වෙන සැපේ ලැබෙන්නේ නැත්තම් ඒ සද්දේ වෙනස් කරලා තව සද්දයක් ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා හැම වෙලාවකදීම සද්දයෙන් සැප දුක් විඳින්න. රූපයෙන් සැප දුක් විඳින්න. අපි මේ පැත්තෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔය ටිකෙන් සැප දුක් විඳින එක අපි හැම වෙලාවකදීම බලාපොරොත්තු වෙන එතකොට අන්න ඒ ගතිය ඇති වෙන්න මූලිකම හේතුව කාමාශවේ එහි සැප ඇති බවට රැස් කරගෙන තියෙන ගතිය. ඒකට කියනවා කාම ආශ්‍රවය කියලා. රූපය හම්බෙන හැම තැනකම ඔය කාමාශ්‍රවයෙන් ඔසවලා තියෙන රූපය තමයි හම්බෙන්නේ. ඊට පස්සේ භවආශ්‍රවය. භවආශ්‍රවය කියලා කියන්නේ භවයේ ආශ්‍රවයක් වෙනවා කියලා කියන්නේ. භවය කියන්නේ මොකක්ද? මේ ඇති බවට හම්බෙන ඇත්ත කරගත්ත ගතියට කියනවා භවය කියලා. රූපේ ඇත්ත කරගත්ත බවට කියනවා කාම භවය. සතර මහා ධාතු ඇත්ත කරගත්ත පුද්ගලයෙක් දෙයක් කරගත්ත බවට කියනවා කාමපරේ කියලා. දැන් අපිට කොච්චර කිව්වත් අපිට තියෙනවනේ රූපේ කියන එක අංශ මාත්‍රයක් හරි එහෙ තියෙනවා තියෙන නිසානේ මේ ඇහැට පේන්නේ කියලා. නැත්තම් දැන් ඇස් දෙක පියාගත්තොත් අපිට තියෙනවනේ සංඥාවක් මේ අපි අපිට කට්ටිය ඉන්නවයි කියන එක. විද්‍යාත්මකව කියන්නේ දැන් අපි කෙලින් ඉන්නේ මොකක් නිසාද? ඇහෙන් ඇතිවෙන ඒ දුර නිසා සහ ශබ්දයෙන් ඇතිවෙන ඒ තීරණය නිසා කියලා. අන්න ඒ තීරණය කියන එක තමයි භවය මට්ටමේ හැම වෙලාවකදීම මේ තීරණය දීලා තියෙන්නේ. භවය නිසා තමයි කොටින්ම අපි කෙලින් ඉන්නේ. දර්ශනය වෙනස් නොවි කෙනෙක් කෙලින් ඉන්නේ භවය නිසා. දර්ශනයේ වශයෙන් එයාගේ මුළු ජීවිතේම වෙනස් වුණ කෙනෙක් තමයි රූප ශබ්ද දෙකේ නොගෙටි කෙලින් ඉන්නේ. මොකද එයාගේ සංයතියම වෙනස් වෙලා යනවා. එහෙම නැත්තම් කෙලින් ඉන්නේ භව සංඥාව නිසා මේ ඇති බවට හම්බෙන සංඥාව නිසා තියෙන දේ. ගමනක් යනකොට අපි කකුල් දෙක මුල බලාගෙන යන්නේ කවුද? අපි කකුල් දෙක මුල බලාගෙන යන්නේ බලාගෙන යන්නේ ඉස්සරහ පැත්තට. ටෝච් එක ගහගෙන යනකොට අපි කැලේ අපි යන්නේ ඉස්සරහට ටෝච් එක ගහගෙන. ඒ කකුල් කකුල් දෙක ළඟ තියෙන ගහන්න ඕනේ. කකුල තියෙන තැන නෙමෙයිද පේන්න ඕනේ. හරිනම් පේන්න ඕනේ කකුල තියෙන තැනද වෙන දිහාවක්. කකුල තියෙන තැන. අපි නමුත් අපි ටෝච් එක ගන්න ඕනේ. ඉස්සරහට. අපි ඇවිදින්නේ භවයේ මත ඒකයි ප්‍රශ්නේ. ඇවිදින්නේ හිතේ ඇති බවට ගෙනල්ලා දුන්න අරමුණ මත තමයි අපි කකුල තියන්නේ. ඇවිදින්නේ භවයේ මත. කොයි වෙලාවකවත් අපි කකුල් දෙක මුල තියෙන තැන බල බල අඩිය තියන්නේ නැහැ. අඩිය තියන්නෙම අර ටෝච් එක ගහලා ඉස්සරහට එළිය වදින තැන මනසට දෙනවා තියෙන බව ඇත්ත කරලම දෙනවා. ඒකට කියනවා භව සංඥාව, කාම භවයේ භව සංඥාව එක. එතකොට අපේ ආශ්‍රවේ කාම භවය යනෝ කියපු අපේ ආශ්‍රවේ නම් කරන්න පුළුවන් කාම භව ආශ්‍රවේ. කාම භවය යනෝ කියපු ආශ්‍රවේ. ඕකම රූප භූමිය අනුව යන්න පුළුවන්. අරූප භූමිය අනුව යන්න පුළුවන්. මේ දැන් අපේ දර්ශනය වෙනස් කරගත්තොත් රූපය අනුව විදින දර්ශනය වෙනස් කරගත්තොත් ඉක්මනටම මේ මොහොතේම රූප භූමිය. අපි මෙහෙම කිව්වොත් ඕගොල්ලන්ට මතක් කරගන්න පුළුවන් මරණ කෙනෙක්ව. මේ ගිය ඥාතියෙක්ව මතක් කරගන්න පුළුවන්. මියගිය ඥාතියෙක් මතක් කරගත්තාම ඒ කෙනා රූපේ පැත්තෙන් දකින්න පුළුවන් ද ඔයගොල්ලෝ? සතර මහා ධාතු රූපෙකින් හම්බෙන්නේ නැහැ. නමුත් පුද්ගල භාවයේ මෙහි තියෙනවා මෙහි තියෙන පුද්ගල භාවයේ එළියෙන් දකින්න බෑ. බොහොම සියුම් කාරණාවක් මේ කියන්නේ. මෙහි තියෙන පුද්ගල බව එළියෙන් දකින්න බෑ. මොකද ඒ කෙනා මැරිලා නැතිනම් ඒ දේ දැන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ විදිහටම ස්පර්ශ ආයතන පහම ගන්නවා. ස්පර්ශ ආයතන පහෙන්ම ගන්න අරමුණු ඒ විදිහට ඔක්කොම මරණු බවට හම්බුණා. සතර මහා ධාතු පැත්තෙන් හම්බෙන්නේ මොනවත්ම හම්බෙන්නේ ඒ මට්ටම තමයි මෙහි තියෙන අනාත්ම බව සාක්ෂාත් කරොත් ධාතුව ධාතුව විදිහට දැක්කොත් හිතන්නකෝ රූප ධානයක් ලබා ගත්තයි කියලා පඨවි ධාතුව ගැන වඩලා පඨවි සංඥාව උපදව ගන්නවා. ගැඹුරු වැඩි මේ කියන කාරණා. චුට්ටක් ගැඹුරු. චුට්ටක්. පඨවි ධාතුව වඩලා පඨවි සංඥාව කියන්නේ මොකද්ද? පඨවිය කියන්නේ තද ගතිය. තද ගතිය වඩනවා කියලා කියන්නේ කෙනෙක් මේ සතර මහා ධාතුවේ තද ගතියට හිත තියලා තද ගතිය වඩනවා කමඨහනක් විදිහට. ඒ කියන්නේ මේ ස්පර්ශ වෙන ස්පර්ශය පොතේ ස්පර්ශය කරගන්නේ නැතුව තඩගතියට විතරක් හිත තියෙනවා. ඇවිදිනකොට කකුලට හෝ පොළවට හිත නොතිය තද ගතියට තද ස්වභාවයට හිත තියෙනවා. එතකොට හුලම් පාරක් ඇඟේ හැප්පුණොත් හුලඟට හෝ අතපයට ඇඟට හිත නොතිය මේ තද ගතියම හැම වෙලාවකදීම හිත තියෙනවා. තද ගතියම අරමුණු කරනවා. මේ විදිහට වඩනකොට හැම වෙලාවකදීම දැන් එයා වඩන්නේ පටවි සහගත මානසිකාරයක්. පටවි සංඥාවට හිත තියෙනවා. එක්කෝ පටවි සංඥාවට හිත තියෙන මෙයාට එක්කෝ පටවි සංඥාවම එළඹ සිටිනවා. පටවි සංඥාව එළඹ සිටින බවේ ලක්ෂණය තමයි දැන් පටවිය ගෙවල් තියනවාද? කාගේවත් අතට ගෙවල් අහු වෙන්නේ නැහැ. තද ගතියක් අහු වෙනවා. කාටගේවත් අතට පොත් අහු වෙන්නේ නැහැ. තද ගතියක් අහු වෙන්නේ. දැන් මුළු ස්පර්ශ ආයතන ටිකේම යාට මරුණු බවට හම් වෙනවා තද ගතියක් විතරයි යාට ප්‍රකට වෙන්නේ. අනිත් ස්පර්ශ ආයතනම එකක්වත් එළියේ තියෙන බවට හම් වෙන්නේ නැහැ. තියෙන බවෙන් නිදිලා. එයා මේ හිතේ හදාගත්ත පටවි සංඥාවෙන් වාසය කරනවා. දැන් මේ පටවි සංඥාවෙන් වාසය කරනකොට දැන් ධාතුව පැත්තේ දේවල් තියෙනවා, කාරණා තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඒ බවෙන් එයා නිදිලා. එතකොට අන්න එයාට නම් මෙහි පුද්ගල භාවය නැති වෙලා නැහැ. ගෙවල් දොරවල් යාන වාහන කියලා මෙහි හැදෙන ගතිය නැහැ. හැබැයි මෙහින් එළියට දාලා එළිය තියනවා කියලා හිතන ගතිය නැති වෙලා. එතකොට එයා කාම භූමියෙන් මිදිලා සතර මහා ධාතුවේ gedara හදාගන්න ගතියෙන් මිදිලා. හැබැයි මෙහි පුද්ගල භාවයේ පවත්වන ගතියෙන් මිදිලා නැහැ. ඒක නිසා එයාට ඒ මට්ටමින් හැම අරමුණක්ම රැස් වෙනවා මෙහි පුද්ගල භාවයේ තියාගන්න මට්ටමේ. එතකොට එයාට කියනවා දැන් වෙනස් වෙලා ඇස් හමුවට දුව පුතා කියන රූපයක් දරුවා කියන රූපයක් ඇහැ ළඟට එනකොට එයාගේ අදහසක් ඇත්තේ නෑ මේ රූපේ දරුවයි කියලා. එයාට එළඹ සිටින මට්ටම තමයි පටවි ධාතුව කියන මට්ටම. පටවි ධාතුව ඇති තැනක මෙහි දරුවා ඇත්ත වෙලා හැබැයි. පටවි ධාතුව ඇති තැනක දරුවා ඉන්න බව හිතෙනවා දරුවා ධාතුවේ කියලා හිතෙන්නේ මේ ඉන්නේ දරුවා කියලා හිතෙන්නේ මෙහෙට එනකොටම මෙහි සංඥාවක් උපදිනවා දරුවයි කියලා. හැබැයි මේ ඉන්නේ දරුවා කියන ඇනිල්ල දික් කරන්න තරම් මෝඩ වෙලා නැහැ. හරියටම අපේ කණ්ණාඩිය මට්ටම තමයි ඔබට කියන්න තියෙන. කණ්ණාඩිය මට්ටමේදී අපි කණ්ණාඩිය ඉස්සරහට ගියාම කණ්ණාඩිය ඇතුලේ අපි ඉන්නවා කියන තරම් අපි මෝඩ නැහැ. අපි හැබැයි රැවටෙනවා කණ්ණාඩියේ ඇත්තේ නැහැ. නමුත් මෙතන ඉන්නවා. මේ පැත්තේ කණ්ණාඩිය ඉස්සරහා ඉන්න කණ්ණාඩිය ඇතුලේ නැහැ. එතකොට මේකත් සතර මහා ධාතු නිසායි කාම භාවය වෙන්නේ. ඒ වගේම එයා මනස ඇතුළත මේ Taman කියලා අපි කණ්ණාඩි ඉස්සරහා හිටගත්ත කෙනා දකින්නකො මනස විදිහට. අපි කණ්ණාඩි ඉස්සරහා ඉන්නවා අපිව දකින්නකො මනස විදිහට. කණ්ණාඩිය ඇතුළේ ඉන්න කෙනා දකින්නකො මේ ඇස් හමුවට වෙන මේ සතර මහා ධාතු රූපයේ විදිහට. මේ සතර මහා ධාතු රූපය එයා දකින්නේ නැහැ කෙනෙක් පුද්ගලෙක් විදිහට. අර කණ්ණාඩිය ඇතුලේ අපි මනස එයා දකින්නේ නැහැ කෙනෙක් ඉන්නවා කියලා. එයා දකිනවා මෙහි ඉන්නවා කියලා. කියන්නේ මනස දකිනවා සතර මහා ධාතු රූපේ එහෙ දැක්කට මෙහි පුද්ගල භාවය ඇත්ත වෙලා. හැබැයි අර කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා ඇඟිල්ල දික් කරන කෙලෙසි එයාට නෑ. එයාට කියන රූප භූමිය මෙහි පුද්ගල භාවයේ තුරු වෙලා නෑ. රූපේ රූප භවයේ එයා තාම ජීවත් වෙනවා. ඒ මට්ටමින් මිදිලා නෑ. ඒක නිසා එයාට භවආශ්‍රවේ ඒ මට්ටමින් එළඹ සිටිනවා. එයාට දැන් මෙහි පුද්ගල භාවයේ ස්ථාවර වෙන්න හැම වෙලාවකදීම භවආශ්‍රවේ නිසා. ඊට පස්සේ දිත්තාශ්‍රවේ. දික්තිය ආශ්‍රවයක් වෙනවා. අරූප භූමියත් එහෙමයි. අරූප භූමිය කියන්නේ එතකොට දැන් අසකනාසයේ දිව ශරීරයට දෙකෙන දැන් සුවඳක් එනවා කියනකොට එතකොට රෝස මලක සුවඳක් එනවා. එතකොට එහෙම කෙනා එකපාරටම රෝස මලක් කියලා දැනගත්තට ඒක පරිවිදාතු කියලා හිතන්නේ. හැම වෙලාවකදීම එයාට ධාතුවේ රෝස මලක් හම්බෙන්නේ නැහැ. රෝස මලක් හම්බෙන්නේ නැහැ ධාතුව පැත්තෙන්. ධාතුව පැත්තේ රෝස් මලක් කියලා අල්ලන්නේ. එයාට හැම වෙලාවකදීම මෙහි හදාගත්ත මල විතරක් මල කියන සංඥාව ඇති වෙනවා ඒ සංඥාව එළියේ තියෙනවා කියන තරම් මොඩ වෙන්නේ නැහැ. එතකොට එයා අතට ආව වෙන කයට ස්පර්ශ වෙන දෙයින් පටවි ධාතුව ප්‍රකට කරගන්නවා. මලේ පටවිය කියලා මල ඇත්ත කරගෙන පටවිය අරමුණු කරන්න යන්නේ නැහැ. හැබැයි මනසේ තියෙනවා රෝසමල කියලා. මනසේ මේ පැත්තේ තියෙනවා රෝසමල කියලා රෝසමල මෙහි පතිත කරන්නේ නැහැ. මෙහි වර්ණ සටහන ගැටිලා මෙහෙ එනකොට රෝසමල කියන සංඥාව ඇති වෙන හැබැයි මේ තියෙන්නේ රෝසමල කියලා ධාතුව පැත්තේ නැවත දකින්න ගැතියි නැති වෙන්නේ. ඒක නැති වෙලා. ඒකයි මරණු බවට ගිහිල්ලා කියලා කිව්වේ. දැන් ධාතුව පැත්තේ දකින්න නෑ ඉතින්. ඒකයි හරියට අපි මේ ගියපු ඥාතිවරයෙ සිහිපත් කරනකොට ධාතුව පැත්තේ දැන් අපිට ජීවමානව එයා දකින්න නැති නෑ වගේ ඒ හා සමාන මට්ටම සියලුම රූප ගැන. ආයතන පහේ සියලුම රූප ගැන. එතකොට ආයේ ඒක ධාතු පැත්තේ හම්බෙන්නේ නැහැ. එළඹ සිටි මට්ටමකට යාට ඒක ගිහිලා තියෙනවා. ඒ වුණාට මම ඉන්නවා. දැන් ඒ විදිහට පුද්ගල භාවය ඇති කරගන්න රෝසමල දැනගන්න මෙහි හැම වෙලාවකදීම ඉන්න කෙනෙක් ඉන්නවා. අපි හිතමු අරූප ධානය ලබා ගත්ත කෙනෙක් කියලා. භව කාම භව තියෙනවා රූප භව අරූප භවයක් තියෙනවා. අරූපාවචර ධානය ලබා ගත්ත කෙනෙක් රූප භවයෙන් මිදුණු කෙනෙකුට වුණා ඒ දකින්නා ඉන්නවා. අපි කියමු කෙනෙක් අපි මේව සංඥා නා සංඥා තලේ හෝ අකින්චඤ්ඤයතනෙ ගමු කොතෙන්දන කෙනෙක් උපරිම වශයෙන් උත්සාහ කරන තැන තියෙන්නේ. ඒ කියන්නේ කිසිවක්ම නැහැ කියලා ශුන්්‍යතාවයක් අරමුණු කරන්න දකින්න කෙනෙක් කියමුකෝ අපි. අපි එදා කතා කරා වගේ ශුන්්‍යතාවයේ දකින්න. දැන් හිස් බව තේරෙන්නේ කාටද? ශුන්‍යයි කියලා දැනගන්නේ කවුද? මම. ශුන්‍යයි කියලා දැනගන්නේ මම. ශුන්‍ය බව දකින්න ඉන්නවා. දැන් හිස් බව දකින්න, ශුන්‍ය බව දකින්න ඉන්නවා. එතකොට ඒ දකින්න කියන තැන ඇත්ත පේන්නේ නැහැ. ඒ දකින්න ඇත්ත වෙලා. ශුන්‍යතාවය දකින්න ඇත්ත වෙලා. එයාට හැම වෙලාවකදීම දැන් එයාගේ භවයේ සියලුම අරමුණක් එනකොටම ශුන්‍ය භවය ළඟ සිටිනවා. හැබැයි ශුන්‍යතාවය දකින්න ඇත්ත වෙලා. ශුන්‍යය කියන එකම එයාට භවය සකස් කරලා දීලා තියෙනවා. හැම වෙලාවකදීම කාම භවයේද ලක්ෂණය, රූප භවයේද අරූප භවයේද ලක්ෂණය එකයි. මොකක්ද එකම ලක්ෂණය? කාම භවයේ රූපයේ දකින්න ඉඳලා තියෙනවා. රූප භවයේ මෙහි පුද්ගල භාවයේ ඇති කරගන්න කෙනා ඉඳලා තියෙනවා. අරූප භවයේ ශුන්්‍යතාවයේ දකින්න ඉඳලා තියෙනවා. මේ කියන කොහෙන් ගියත් අන්තිමේටම දකින්න පුද්ගලය ආත්ම සංඥාව මෙහි බැසගෙන තියෙනවා. ඒකයි වෙලා තියෙන දේ. ඒකයි ඒක ආශ්‍රවයක් වෙන්නේ. ඒ පුද්ගලයාට ආශ්‍රවයක් කියන දේ හොඳට මේකෙන් වැදගත් අර්ථයක් මතු කරගන්න මෙහි පුද්ගලයෙක් විඳින සංඥාව එන්න ඕනේ ආශ්‍රවයක් වෙන්න නම් රූපය විඳින සංඥාව එන්න කාමාශ්‍රවය වෙන්න පුද්ගලයෙක් විඳින බව ඇති වෙන්න ඕනේ අපි එදා වටාපත උදාහරණයට අරගෙන කතා කළේ ඒ සිද්ධියම දැන් අපි ගත්තොත් මේ අත පහලට දාගෙන ඉන්න බව තියෙනවා දැන් අත උස්සලා තියෙනවා. දැන් අත ඉස්සුවා කියලා කියන්නේ. දැන් හිතන්නකෝ අලුතෙන්ම කෙනෙක් මේ ශාලාව ඇතුළට ආවා කියලා. එයාට දැන් අත උස්සලා තියෙන බව පේනවා. දැන් මම මෙහෙම කරාම එයාට තියෙන උස්සගෙන ඉඳපු අත පල්ලෙහාට දැම්මා. අපිට තියෙනවා ඇතුළේ හිටපු අයට අත පහලට දාගෙන ඉඳලා උස්සලා ආයෙ පහලට දැම්මා. රැස් කරගත්ත බවක් අපිට තියෙනවා. අපි අද දවල් අපි කතා කරා තුනක් එක සත්‍යමාත්මයක කතා කරපු වෙලාවේදී දැන් එකම පුද්ගල රූපයක් ඇස් හමුවට එනකොට ඒ පුද්ගල රූපය අපි ගමු නිහාල් මහත්ම දැන් අපේ ඇස් හමුවට එනකොට මේ නිහාල් මහත්මයා කියන රූපය ඇස් හමුවට එනකොට මට අවුරුදු 4ක 5ක කලින් ඉඳලා තිබුණ ආශ්‍රව ටික මේ විදිහට කරපු මේ විදිහට කටයුතු කරන මහත්මයෙක්. දැන් මෙතුමාගේ අම්මා මෙතන ඉඳලා මේ රූපේ බලනකොට පොඩි කාලේ ඉඳලා හිටපු කෙනා පොඩි කාලේ ඉඳලා හිටපු දරුවව එයාට හම්බ වෙනවා. දැන් මේ පොඩි කාලේ ඉඳලා හිටපු දරුවා සහ අවුරුදු 4ක 5ක ඉඳලා හම්බුන මහත්මයා කියන මේ ගති දෙක මෙතනට කවදාවත් සාධාරණ වෙන්නේ මෙතන හැකියාවක් තිබුණේ නැහැ ඒ ගතිය මෙහි ඇති කරන හැකියාවක්. ඒ ඒ දේ රැස් කරගෙන තිබුණේ අපි තුල මිසක මේ රූපය නෙමෙයි. පොඩි කාලේ ඉඳලා හිටපු දරුවා ඉතුරු නැතුවම පොඩි කාලේ කියන බව නිරුද්ධ වෙලා නැති වුණ දේ නෙමෙයිද පොඩි කාලේ. ඉපිද ඒ දේ දැන් ඇත්තවත් නැති දෙයක් ඇති දේ හැටියට මනසට ගෙනල්ලා දෙන දේ ටිකෙන් දැන් වර්තමානයේ අපි දෙන්නගෙම ඒ අම්මා හිටියත් මගේ ඇස් හමුවට රූපේ එන්නේ එකම විදිහට. එකම විදිහට ඇහැට රූපය එන තැනක අපි දෙන්නට ඇති වුණු දර්ශනේ දෙකක්. එතකොට එතන අතීතයේ ඉඳලම හිටපු දරුවත් මෙතන අවුරුදු 4ක 5ක ඉතර ඉඳලා හිටපු කෙනා ගෙනල්ලා දුන්නේ කාමාශ්‍රවයේ මත. මොකද්ද කාමාශ්‍රවය? රූපය පැත්තෙන් මිදින්න පුළුවන් ඇති බවට ගෙනල්ලා දෙන ලක්ෂණේ රූපේ තියෙනවා කියන ලක්ෂණය. තව විදිහට ගත්තොත් ඒකම සම්බන්ධයි කාම භාසවේ. කාම භවයේ ඇති බවට ගෙනල්ලා දෙන දේ. දැන් මේ රූපය හැමදාම නිට්ටයයි. දැන් මට හෙට දවසේදී නිහාල් මහත්මයා හම්බුණා. හෙට දවසේදී නිහල් මහත්තයා හම්බුණොත් හෙට වර්ණ සතහන සමුවට එනකොටම කොච්චර රැස් වෙලා තියෙනවද? අද බණ අහපු නිහල් මහත්තයා ළඟට එනකම් මේ කෙලෙසි අප්ඩේට් එකක් තියෙනවා. අද බණ අහපු නිහල් මහත්තයා ළඟට එනකම් මේ කෙලෙසි අප්ඩේට්. ඇස් සමුවට එනකොට ආයෙත් මේ මහත්තයා බණට ආවා. එතකොට දැන් හැම වෙලාවකදීම මේ ඊයේ ආපු බව ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? ආශ්‍රවයේ තුල. ඒ ආශ්‍රවය නිසාම තමයි අනාගතය තීරණය කරන්නේ. හිතත් එහෙනම් නිහල් මහත්ය බනහන්න ඒ අනාගතය තීරණය කරනවා. දැන් රූපයෙන් අතීතය රැස් කරගෙන අනාගතයත් හදාගෙන ඇත්තටම තිබුණ වර්තමානයේ අසමෝට රූපේ පතිත වෙන මොහොත විතරයි. ඒ මොහොත තුල අතීතාන්තයයි අනාගතාන්තයයි දෙකම රැස් කරගෙන සම්පූර්ණම පුද්ගල භාවය හදාගෙන තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නිහාල් මහත්තයා හම්බුන බව නෙමෙයි. ඇහැට රූපය ගැටෙන මොහොතේදී ඇහැට රූපය ගැටෙන මොහොතේදී ඒ මොහොතේ රූපයේ හැකියාව තියෙන්නේ මොකක් කරන්නද හැම වෙලාවකදී රූපය අපි කතා කරා ආලෝකෙ පතිත කරගන්න බව කරන්න විතරයි ඇහි හැකියාව තිබුණ රූපේ හැකියාව තිබුණ ඇහැට පතිත වෙන බව කරන්න විතරයි සම්පූර්ණම අනාත්ම බවක් මේ ඇහි හැකියාව එච්චරමයි එහෙම අනාත්ම භවක හැම වෙලාවකදීම අපි ජීවත් වෙනවා කියන්නේ මොකක් නිසාද? රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස ස්පර්ශ දැනෙනවා, අරමුණු හිතෙනවා. දැන් මේ දේවල් විස්තර කරනකොට වචනයක් තියෙනවා බොහොම වැදගත්ම වචනයක් අපි රූපකාණ්ඩේ කතා කරපු නිසා අපිට කලින් අහුවෙලා තියෙනවා බොහොම මතක් කරගත්තොත් අත්භව පරියාපන්නෝ මම හිතනවා රූපකාණ්ඩේ අපව අලුතෙන්ම මට කරන්න පුළුවන් ඒ කියලා අත්භව පරියාපන්නෝ ආත්ම භාවය අනුගියපු දෙයක් කියලා වචනයක් අපි කතා කළා. මොකද්ද අත්භව පරියාපන්නෝ කියලා කිව්වේ ආත්ම භාවය අනුගියා කිව්වේ? ඇහැ කියන එක පුද්ගල භාවයේ අනුගියපු දෙයක්. මේ ඇහෙන්තර පුද්ගලයේ පුද්ගලයෙන්තර ඇහක් දකින්න එපා. මේ වෙලාවේදී රූපේ ගැටෙනකොට ඇහැ තමයි පුද්ගලයා. රූපේ පෙනෙන බව ඇහැ ඇතිකල්ලිමයි මේ රූපේ පෙනෙන බව සිද්ධ වෙන්නේ. ඒ වගේම රූපේ තියෙන්නේ ඇහැ ඇතිකල්ලි ඇහැ තියෙන්නේ රූපේ ඇතිකල්ලි. අපිට හිතෙනවනේ නිකන් නෑ නෑ රූපෙදී තියෙනවා තියෙන රූපයි මේ ඇහැට ගැටෙන්නේ කියලා. තියෙන රූප ඇහැට ගැටෙනවා කියලා රූප තියෙන බව දැනගන්නේ කොහොමද? මනසින් ගෙනල්ලා දෙන සංඥාවක් විතරක් නෙමෙයි. දැන් ඉහි gedara තියෙනවා gedara තියෙන බව හිතෙන් ගෙනල්ලා දෙන සංඥාවක් නෙමෙයි අපිට. සංඥාව විතරයි ඒක. අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේ මේ රූප තියෙන බව අපිට හිතෙන් ගෙනල්ලා දෙන සංඥාව විතරයි. මේ මොහොතේ හැකියාව තියෙන මේ මොහොතේ ඇහැටපතිත වෙන දේ කරන්න විතරයි රූපෙට. ඇත්තම හැකියාව රූපෙට පුළුවන් මේ මොහොතේ ඇහැටපතිත වෙන. ඇහි හැකියාව රූපේ පතිත කරගන්න. එතකොට මේකට කියන අත්භව පරියාපන්නෝ ආත්ම භාවයේ අනුව ගිහිල්ලා මේ ඇහැ මේ වෙලාවේදී මම නැතිනම් පුද්ගලයා ආත්මය කියලා කතා කරනවා නම් මේ ඇහැ රූපේ පේන මොහොතේ හඳුනේ. හැබැයි රූපේ පෙනිලා මේ මොහොතේම මේ ආලෝකයේ නිරුද්ධයි නම් ඇහැ නිරුද්ධයි නම් මේ මොහොතේම පුද්ගලය නිරුද්ධයි. ඉපිද නිරුද්ධ වුණ තැනක හිතෙන් හිතනවා හිතෙන් ගෙනල්ලා දෙනවා නිහල් මහත්තයා කියන දැනුම. ඒ දැනුම ගෙනල්ලා දෙනකොට හිතෙන් දැනගන්න දේ එකමයි පුද්ගලය උපදින්නේ. ඒ පුද්ගල භාවය එතනම ඉතුරු නැතුව නිරුද්ධයි. දැන් ඇහැ හැදිලා ඇහැ නිකන් හැදුන්නේ නැහැ. මනස යමුන නිසා ඇහැ ප්‍රසාද හැදිලා ඇහැ හැදුනා. දැන් මේ පුද්ගල භාවයයි මෙතන පුද්ගල භාවයේ මනසේ නිහාල් මහත්ය ගෙනල්ලා දුන්න එකයි කාරණා දෙකක් කියන එක පැහැදිලි. මෙතන ඇහැට රූප ගැටුණ දෙයි මෙහි පුද්ගල භාවය හදාගත්ත දෙයි සම්පූර්ණම කාරණා දෙකක්. මේ දෙකේම ඉපිද නිරුද්ධ වුණ ආත්ම භාවය කියන එක ඉතුරු නැතුවම නිරුද්ධ වුණ දේ අපිට ඇති හැටියට ගැට ගන්නවා මේ ආශ්‍රව නැමැති බැන්නේ ලන්නේ මේ ඇහි දෙයි හිතේ දෙයි දෙකම එකට හොඳට ගැට ගහලා තියනවා ලිහන්න බැරි වෙන ආශ්‍රව නැමැති බැන්නේ දැන් අපිට පුළුවන් මේ බැම්මේ ශක්තිමත් බව නිසා ඇහෙන් දැකපු දේ දැනගන්න පුළුවන් මට ඇහෙන් දැකපු රූපේ මම දැනගන්නවා නිහාල් මහත්මයා කියලා. ඒ වගේම නිහාල් මහත්තයා එළියේ ඉන්නවා කියලාම මම හිතනවා. දැන් මේ හිතන කම හැම වෙලාවකදීම දුන්නේ ආශ්‍රව නැමැති මේ බැම්මේ තද බව මතයි නිහාල් මහත්මයා මට එළියේ දකින්න පුළුවන් මට්ටම හදලා දුන්නේ. දැන් එතකොට මේ ආශ්‍රවවල තියෙන ශක්තිමත් බව මත තමයි හැම වෙලාවකදීම මේක තියෙන්නේ. මේක සින්දු කවදාවත් නිහාල් මහත්තයා එළිය දකින්න හම්බෙන්නේ නැහැ. හැම වෙලාවකදීම ඇහැට පුළුවන්කම තියෙන රූපේ පතිත කරගන්න පුළුවන් මොහොත විතරයි කියලා ඔය අත්භව පරියාපන්න කියන වචනේ අර්ථය ළඟට එනවා. එතන පුද්ගල භාවය එතනම ඉපිද නිරුද්ධයි මෙතන පුද්ගල භාවය මෙතනම ඉපිද නිරුද්ධයි. මේ විදිහට ගන්න ඉටිපන්දම් දෙකක් තියෙනවා. එක ඉටිපන්දම පත්තු කරලා තියෙනවා. අනිත් ඉටිපන්දමේ මේ ඉටිපන්දම දල්වලා තියෙනවා. මේ ගින්දර මේකට ආවද? මේ ඉටිපන්දමේ ගින්දර මේකට ආවේ නැහැ. මේකෙන් තොරව හැදුනද? මේකෙන් තොරව හැදුනේ නැහැ. මේ හේතු ටික ඇති කල්ලි මෙතන ගින්දරක් මෙතන අලුතෙන් හැදුනා. මේ ගින්දර මේකක් නෙමෙයි මේ ගින්දර මේකක් නෙමෙයි. වෙන් වෙන්ව පැවතුණු ගින්දර ටිකක්. දැන් මේක නිවුණාට පස්සේ අපි කියනවා නම් මේ තියෙන්නේ අර ගින්දරයි කියලා. පළවෙනි ඊටිපන්දම නිවුනහම අපි කියනවා නම් දෙවෙනි ඊටිපන්දමට මේ තියෙන අරහින්දුරයි කියලා අපි හරිද? නෑ. ඇහැට රූපේ ගැටුණු ගැටෙන මොහොත වගේ දකින්නට එක දින්දරක් එක ඊටිපන්දමක් අත්භව පරියාපන්නෝ. ඒක තමයි ආත්ම භාවයේ අනුගිය පුදේ. ඒක නිවුන කියන්නේ ඒක ඉතුරු නැතුවම නිරුද්ධයි. හැබැයි එතන ලක්ෂණ ටික ආරම්භය අත්භව පරියාපන්න වුණ තව සිද්ධියක් මනස පැත්තෙන් ඇති කරලා හිත පැත්තෙන් ගෙනල්ලා දීලා. ඒකත් පිටිට නිරුද්ධ වෙනවා. මේ දෙක එකට ගැට ගහලා තියෙන්නේ මේ දෙක එක ගින්දරක් විදිහට අපිට පෙන්නලා තියෙන්නේ මොකෙන්ද? ආශ්‍රව නැමැති මේ බැන්න. එතකොට අපිට ඇති නැති දේ ඇති හැටියට ගෙනල්ලා දීලා තියෙනවා මේ කාමාශ්‍රවය කියලා කියන්නේ අන්න ඔය ලක්ෂණ ටිකට. එතකොට ඔන්න ඔය ආශ්‍රවය කාමාශ්‍රවේ භවආශ්‍රවය කියන මට්ටම අපිට හැම වෙලාවකදීම මේ රැස් කරලා දීලා මේ විඳින්න පුළුවන් මට්ටම හදලා දීලා තියෙන්නේ අන්න ඔය ආශ්‍රව කියන ලක්ෂණය නිසා. ඊට පස්සේ අපි ditthාශ්‍රවය. ditthිය ආශ්‍රවයක් විදිහට කතා කළා. ditthිය කියන එක ආශ්‍රවයක් විදිහට කතා කරනකොට ලොකු මාතෘකාවක් හැබැයි. ditthාශ්‍රවය කතා කරන්න ගිය අපිට කතා කරන්න වෙන්නේ සංයෝජනවල මුල් සංයෝජන තුන දිට්ඨිය අනුව ගියපු සංයෝජන තුනේ ලක්ෂණ ටික. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන තුන. කතා කරනවාද උඩින් පැනලා යනවාද? කතා කරනවා පොඩ්ඩක් කතා කරමු. එතකොට සක්කාය දිට්ඨිය මොකද සූත්‍රයේ දිගටම සාකච්ඡා වෙන්න වෙනවා දැන් මේ ඔක්කොම අර්ථ ටික අපිට කතා වෙලා යනවා නම් දිත්තාශ්‍රය කියන්නේ මේකයි මේ දර්ශනයටපත් වෙනකොට මේ ආශ්‍රය ටික තමයි අතහැරෙන්නේ. කොටින්ම කට්ටියටම ප්‍රිය විෂයක් ඉදිරියට මේ කියන්නේ සෝවාන් වෙනකොට වෙනවා. ඒ කියන්නේ මේ සෝවාන් වෙනකොට මොකද්ද වෙන්නේ කියන එකයි කියන්නේ. සක්කාය දිට්ඨිය පළවෙනිම දේ. සංයෝජනවල දස සංයෝජනවල දෙකට බෙදෙනවා. දිට්ඨිත් වෙන සංයෝජනත් වෙන ධර්මතා තියෙනවා. දික්ටි නොවන සංයෝජන වන ධර්මතා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම කාමරාග පටික රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා මේ දස සංයෝජන වල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන සංයෝජනත් වන දිට්ඨිත් වෙන ධර්මතා දිට්ඨිය දර්ශනය එතකොට දැන් දිට්ඨි ආශ්‍රවේ දුවන්නේ අන්න ඔය රෝධ තුනේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි දන්නවා මමත්වේ මම මාගේ යන දේ. එතකොට සෝවාන් මම මෙහෙම අහුවොත් දැන් ප්‍රශ්නය ඔහු ගොඩක් වෙලාවට මගෙන් අහන ප්‍රශ්නය. සෝවාන් ආරයන් වහන්සේට සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? නැහැ. එතකොට සෝවාන් ආරයන් වහන්සේට මම මගේ කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එතකොට සක්කාය දිට්ඨිය නෑ කියලා කියන්නේ කොහොමද මම මාගේ කියන පැවැත්ම නම්? ඒ වුණාට ඒක රූපයක් සක්කාය සක්කාය දිට්ඨියේ තියෙන ලක්ෂණය තමයි අපි දැනගන්න ඕනේ සක්කාය සහ සක්කාය දිට්ඨිය. මේ දේවල් කතා කරන්නේ මේ දේවල් අනිවාර්යෙන් මේ ටික සම්පූර්ණම ඉගෙනගෙන නිවන් දකින්න ඕනේ කියලා දෙයකින් නෙමෙයි. මේ දේ කතා කරන්නේ මූලිකම දේ ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ. මේ දේ තුල අපිට අපේ මාර්ගය තමයි ප්‍රකට වෙන්න අවශ්‍ය දේ. දැන් මේ කෝපය ගැන මට පුළුවන් මේ පැත්තේ තියෙන කාරණා ටික ඕගොල්ලොන්ට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට තව කෙනෙක් මේ පැත්තෙන් හිටියොත් එයාට පුළුවන් මේ පැත්තෙන් පේන ටික ගැන කතා කරන්න. මේ පැත්තෙන් කෙනෙක් හිටියොත් එයාට පුළුවන් මේ පැත්තෙන් පේන ටික. එහා පැත්තෙන් කෙනෙක් හිටියොත් එහා පැත්තෙන් පේන දේ ගැන කතා කරන්න පුළුවන්. දැන් අපි කෝප්පෙන් තොර දෙයක් ගැන කතා කරලා තියෙනවා. අපි හතර දෙනා කෝප්පෙන් පිට දෙයක් ගැන කතා කරලා නැහැ. නමුත් කතා කරලා තියෙන එකම කෝප්පේ. නමුත් අපිට මට සාධාරණ මේ පැත්ත විතරයි. ඔයගොල්ලෝ ওই පැත්තෙන් මොන විස්තරය කිව්වත් මට සාධාරණ මේ පැත්ත විතරයි. මම මේ පැත්තේ නම් මොන විස්තරේ කිව්වත් ඕගොල්ලන්ට සාධාරණ ওই පැත්තේ පෙනුම විතරයි. එතකොට දැන් මේ කෝප්පේ ගැන මනාකොට කියනවා නම් අපිට මේ හැබැයි හතර පැත්ත ගැනම කියන්න වෙනවා. ඒකෙන් කියන්නේ කෝප්පේ දකින්න මේ හතර පැත්තම දැනගෙන ඉන්න ඕනේ කියලා. නමුත් කෝප්පේ ගැන මනාකොට පහසුවෙන්ම දැනගන්න නම් අපිට පුළුවන් මේ හතර පැත්තෙම විස්තර ටික දැනගැනීම තුල. එතකොට ඒ වගේ මේ ධර්මයේ කතා කරනකොට මේ දර්ශනය කතා කරන්නේ අපි. ඒ දර්ශනය කතා කරනකොට විශේෂම දේ මේ ජීවිතය තුළ යෙදෙන දේවලුත් එක්ක කාරණා විදිහට ඉදිරිපත් කරන්නේ නැතුව මාතෘකා විදිහට අරගෙන දෙන්නේ නැතුව මේ දර්ශනයක් විදිහට කියලා දෙන්න උත්සාහවත් වෙන්නේ මේක ජීවිතයේ යෙදෙන්න අවශ්‍ය නිසා. ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව කියන වචන ටිකෙන් විතරක් සීමා නොවි ආශ්‍රව ටික විස්තර කරන්නේ ඇත්තටම මේ අපේ හිතේ යෙදෙන ගති ටිකක් නේද කියලා පෙන්වන්න අවශ්‍ය නිසා. ඔය ඔක්කොම මතක තියාගත යුතු කියලා බලෙන් හිතට ඔබන්න හදන්න එපා එහෙම වුණොත් වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා හිතන්න මේ කියන කාරණාවත් එක්ක ඔළුව අරගෙන යන්න අපේ මනස තියෙන ලක්ෂණ ටික මේ කොටින්ම තේරුම් ගන්න ඕනේ මේ අවිද්‍යාවේ ලක්ෂණය මේකයි. ඊට පස්සේ මේ අවිද්‍යාව දුරු වෙන්න නම් මේ දේ කළ යුත්තේ කියන එකයි මේ කතා කරන්න යන්නේ. ඒක නිසා අන්න ඒ ලක්ෂණ ටිකට මනස මෙහෙවන්න එහෙම නැත්නම් අපේ ඔළුව වෙනත් පැත්තකට යනවා. එතකොට අපි සක්කාය දිට්ඨිය කියලා කතා කරා. සක්කාය දිට්ඨිය කියනකොට සක්කාය එකක් සක්කාය දිට්ඨිය නැත්නම් දිට්ඨියේ තවත් එකක්. සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධය කවුරුත් දන්නවන්නේ දේ වචනේ. පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියලා. කොටින්ම කියනවා නම් මේ රූපේ තියෙනවා කියලා ඇති බවට හම්බෙන ගතිය සක්කාය ධර්මය. සක්කාය ධර්මය එහාට ගියපු සක්කාය දිට්ඨිය ලක්ෂණය තමයි මෙතන ඉන්නව පුද්ගලයෙක් කියන සංඥාව. පුද්ගලයෙක් කියන එකේ දැන් නිහාල් මහත්මා වන ආත්මය මෙතන පුද්ගලයා මෙතන බැසගෙන සිටිනවා. අන්න ඒක සක්කාය දිට්ඨිය. සක්කාය අරබය ආත්ම දිට්ඨිය පතිත වුණා. ඕගොල්ලන්ට හිතෙනවා නම් තව කෙනෙක් ඉස්සරහා ඉන්නවා තව මේ පුද්ගලයෙක් ඉන්නේ කියලා කියනවා නම් ඕගොල්ලෝ මේ පුද්ගලයාගේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මතා ටික විඳිනවද කවුරු? නැත්නම් එයාගේ මනස විඳිනවද කොටින් මහනවනම්? එයාගේ මනස දැනෙන්නේ මනස නොදැනි කොහොමද ඔයගොල්ලෝ තව කෙනෙක් ඉන්නවා කියන්නේ? මනස නොදැනි තව කෙනෙක් පුද්ගලයේ ජීවිතයක් ජීවියෙක් එතන ඉන්නවා කියන්නේ කොහොමද? මනස නොදැනි අපිට කතා කරන්න පුළුවන් කම නැහැ. සක්කාය දිට්ඨිය ලක්ෂණය තමයි එතන තව කෙනෙක් ඉන්නවා ආත්මයක් පුද්ගලයෙක් තියෙනවා කියලා කියන අය ගැතියි. දැන් ඕක සක්කාය දිට්ඨිය දිට්ඨිය ලක්ෂණය මොකද්ද? දැන් නිහාල් මහත්මයා මට බැන්නොත් මට පුළුවන් නිහාල් මහත්මයාට ආපහු බනින්න. ඒ එතන පුද්ගලයෙක් ඉන්නවා. පුද්ගලයා ඉන්න නිසා මට පුළුවන් පුද්ගලයාට බැනලා රිද්දන්න පුළුවන්කම තියෙනවා. මට පුළුවන් නිහාල් මහත්මයාට ගහලා රිද්දන්න. පොඩි ළමයෙක් අපේ දරුවෙක් වරදක් කළොත් මොකක්ද අපි කරන්නේ? එකපාරක් කියනවා හරියන්නේම නැත්තම් දෙකක් ගහලා හරි කියනවා. ඇයි ගහන්නේ? දරුවා හදාගන්න එක තමයි උඩින් බැලුවා නැත්නම් ඇත්තටම තියෙන දේ මොකක්ද? ගහන එක තුල එයාව අපි දන්නවා පුද්ගලයාට ගහන්නේ ආත්මභාවයට ගහන්නේ. ඔය දේ තුලම තමයි මතුරුව කනකොට මතුරුව මරන්නේ. අපිට පුළුවන් මතුරුවෙක් කනකොට මතුරුව කන එක නැති කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? කන මතුරුවට තරස් ගාල එකක් ගහලා ආත්මභාවයම නැති කරලා නැති කරන්න පුළුවන්. මధుරව කණ එක නතර කරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකද්ද? මරණය. මధుරව මරුවා නම් ඉවරයි. ඇයි මధుරව මරන්නේ? සක්කාය දිට්ඨිය ලක්ෂණය මම ඉන්නවා මට කන මధుරව ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ආත්ම භාවයක් තියෙනවා. ආත්ම භාවයේ නැති කරොත් මට මధుරව කන්නේ නැහැ. සක්කාය දිට්ඨිය ලක්ෂණය අන්න අපිව කර්මපතයක් සකස් කරනවා. අකුසලයේ වෙන තැනට අපිව අරගෙන යනවා. කෙලින්ම අපි ප්‍රතිකර්මයේ සපයන්නේ පුද්ගල භාවයෙන් කෙලින්ම මధుරව මරලා මధుරවකින් තමයි පුද්ගලයා නැති කරලා තමයි දේ කරන්නේ. කෙලින්ම මధుරව මරනවා. මధుරව නැති කරන්න තම දෙකක් තියෙනවා. ওই තමයි පළවෙනි ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවා. අනාත්ම සතර මහා ධාතුවේ මధుරවෙක් දකින්න නැත්නම් කයක් දකින්නෙත් නැත්නම් නුවණින් මధుරව නැති කරන්න පුළුවන් යාට. එයාට මෙතන මధుරව කනකොට කන්න මధుරෙක්වත් අතක්වත් හම්බෙන්නේ නැහැ. එළියෙන් බලන කෙනා කියයි යහන් අරයේ මధుරෙක් කනවා කියලා. හැබැයි එයාට කන්න අතක්වත් මధుරෙක්වත් හිටියේ නැහැ. එයා මේ කයනොත් මිදිලා. එයාට හම්බෙන්නේ එකම ධර්මතාවයයි. මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාවයි. එයාට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව කියලා කියනකොට ස්පර්ශය දැනගන්න පුද්ගලයෙක් ඉඳලා නැහැ. ස්පර්ශයේම පුද්ගලයා වෙලා. කය කියන එක අර වචනේ වැදගත් බව අත්භව පරියාපන්න ආත්ම භාවයේ අනුව ගියපු දෙයක් ඒ වේදනාවෙන් ඒ ස්පර්ශයෙන් තොර වෙන පුද්ගලයෙක් යාට නැහැ. ඒ ස්පර්ශයෙන් තොර වේදනාවෙන් තොර පුද්ගලයෙක් නැහැ. ඒකමයි එයාගේ ජීවිතේ ඒක Nirodhe නිරුද්ධයි කියන දැක්ම යාට තියෙනවා. එතනින් එහාට දෙයක් ඇත්තේ නැහැ. දැන් කන්න මధుරයකුත් නැහැ අතකුත් නැහැ. එයාත් මధుර වගේ මිදිලා. අපිත් මధుර වගේ මිදෙන්න පුළුවන් බව තියෙනවා. දැන් අපි මදුරුවගෙන් මිදෙන ගතිය තියාගෙන ඉන්නේ ගහලා අපි ඒ ගහන ගතිය තියන් ඉන්නේ මදුරුව කනකොට සක්කාය දිට්ඨියේ ලක්ෂණය දිට්ඨිය මොකද්ද? එතන පුද්ගලයේ ආත්ම භාවයක් තියෙනවා. ගැහුවාම ආත්ම භාවය නැති වෙනවා. මදුරුව කන්නේ මට. දෙලින්ම මේ මේ රූපේ පුද්ගලයා මේ රූපය ඇතුළේ මේ රූපවත් වූ ආත්මය තමයි මේ තියෙන්නේ. එතනක් තියෙන්නේ රූපවත් වූ ආත්මයක් ඒ රූපවත් වූ ආත්මේ නැති කරාට පස්සේ මේ රූපවත් වූ ආත්මයට කරදරයක් නැහැ. වචන ටික නොකියුවට කරන්නේ ඒක තමයි. අන්න ඒ ලක්ෂණය තමයි සක්කාය දිට්ඨිය. ඒකෝට ස්වාමීන් වහන්සේ ඒකර දැන් පුද්ගලෙක් නෑ මధుරෙක් නෑ කියලා කිව්වට වෘදුනානේ වේදනාවම වේදනාවත් එක්කම කය ස්පර්ශයත් එක්කම කයත් හැදුන කයත් ඒ කය තමන් ඒ මොහොතේම නිරුද්ධ වුණා. Tamanට කන්න කයත් කයට කන්න මధుරෙක් හිටියේ නෑ. මధుරෙක් හිටිය කියන්නේ මధుරෙක් ඉන්න නම් Taman ඉන්න වෙනවනේ. එතකොට මේ කයට සාපේක්ෂව මధుරවත් මధుරවට සාපේක්ෂව කයත් තිබිලා තියෙනවා. එයාගේ නුවණ ඥාන දර්ශනය. ඒක බහලන්න එපා මේ මේ කයට බහලන්න එපා. එතන එළඹ සිටි නුවණක් තියෙනවා. ඥාන දර්ශනයක් තියෙනවා. මේ අඩි 5 කහයක කයක් මම එදා පැහැදිලි කරා අඩි 5 කහයක ඇඟක් හදලා දෙන්නේ කොහෙන්ද? අපේ මනසෙන් කාටවත් ඇඟ විඳින්න පුළුවන්ද? ඇඟ විඳින්න හම්බෙන්නේ අතින් මොකක් හරි අල්ලනකොට මේ ස්පර්ශ මාත්‍රයක් එක්කම මිසක දැනෙන්නේ ඇඟ දැනෙන්නේ නැහැ. කාටවත් මොකක් හරි ස්පර්ශයක් එක්ක ස්පර්ශයයි දැනෙන්නේ. හැබැයි ස්පර්ශයට ස්පර්ශේ මාත්‍රයෙන් ඉවර වෙන තැනක අඩි 5ක 6ක ඇඟක මේ අතටයි ගැටුනේ කියලා අතට ගැටෙන මේ අත ළඟට එනකන් ගෙනල්ලා දෙන මේ ඇඟ ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? හිතෙන් ගෙනල්ලා දුන්නේ. ඒ මොහොතේදී ගැටුනේ ඇඟිලි තුඩට ඉඳිකටක් නම් ඉඳිකට තුඩක් නම් ස්පර්ශයේ ඉඳිකට තුඩක ස්පර්ශයක් මුළු කයම ඉඳිකට තුඩ. ඊතුරු මේ ලොකු ඇඟේ මේ අතේ මේ ඇඟිල්ලටයි ඉඳිකට ඇනුනේ කියලා ඊතුරු ඇඟිල්ල ළඟට නිකන් ගෙනල්ලා දෙන ටික මනෝමය සිද්ධිය සම්පූර්ණයි. මොකද මුළු කයටම එකපාර ඉඳිකට ඇනුන්නේ නැහැ කයෙන් ඉඳින්නේ. අපි කය නෙමෙයි ඉඳි ඉඳිකට ඇනුණු වේදනාවයි අපිට ස්පර්ශයේ විඳිය අපි. ඉදිකට්ට වින්දෙත් නෑ අපි. ඇඟිල්ල වින්දෙත් නෑ අපි. ඉදිකට්ටකින් ඇඟිල්ලට ඇන්නොත් කවුද ඇඟිල්ල විඳින්නේ? ඇඟිල්ල විඳින්න පුළුවන් කම ඉදිකට්ට විඳින්නේ කවුද? ඉදිකට්ට විඳින්නේ නෑ. වේදනාව නෙමෙයි ස්පර්ශය නෙමෙයි දැනෙන්නේ. ස්පර්ශයයි අපි විඳින්නේ. ස්පර්ශයේ විඳින තැනක ඉදිකට්ටයි අතයි ඇඟිල්ලයි ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? මනෝමය සිද්ධියක් තුල නොවින්ද සිද්ධියක් ආශ්‍රවය තුල උපද්දලා දෙනවා අතයි ඉදි කට්ටයි කියලා නොවින්දපු ධර්මතා දෙකක් ගෙනල්ලා දෙනවා. ඒක සම්පූර්ණ මනෝමය සිද්ධියක් තුල කරන දෙයක්. ඒ විදිහටම මధుරව කන මොහොතේදී එයාගේ නුවණ පවතින්නේ ඒ මට්ටමින් විතරයි පුද්ගල භාවයේ නැති කරලා. සක්කාය දිට්ඨිය ලක්ෂණය තමයි හැම වෙලාවකදීම පුද්ගලයේ කෙනෙක් ඉන්නවා මේ රූපවත් වූ ආත්ම භාව තියෙනවා. දැන් මෙතන පුද්ගලයේ ලෝකේ ඕන තරම් ඉන්නවා. මට පුළුවන් පුද්ගලයන්ට බනින්න පුළුවන්, ගහන්න පුළුවන්, විද්දන්න පුළුවන්, මරන්න පුළුවන් හේතු ටික තියෙනවා. ඇයි? සක්කාය දිට්ඨිය බලවත්කම. සක්කාය දිට්ඨිය ලක්ෂණය එක. එතකොට සක්කාය දිට්ඨිය තියෙන්නේ හැම වෙලාවෙම සක්කාය. අරඹයා තමයි දිට්ඨිය පතිත කරන්නේ. සක්කාය කිව්ව පංච උපාදානස්කන්ධයේ ඒ කියන්නේ අපිට රූපය ඇති බවට හම්බෙන ලක්ෂණය නෙමෙයි. මේ අනාත්ම රූපයේ ගැටෙනකොට රූපේ එළියේ තියෙනවා කියලා ඇති වෙන ගතියට කියනවා සක්කාය කියලා. නිහාල් මහත්මයා ඌ පුද්ගලයෙක් මේ රූපේ පුද්ගල භාවයෙන්ම මේ රූපේ හම්බෙනකොට ඒ හම්බෙන රූපිට කියනවා පුද්ගලයෙක් ආත්ම භාව වූ රූපේ හම්බෙනකොට සක්කාය දිට්ඨියයි කියලා. එතකොට කෙලින්ම සක්කාය දිට්ඨිය ආත්ම භාවයක් විදිහට හම්බෙලා තියෙන පුද්ගලයෙක් විදිහටම. එතකොට දිත්තාශවේ ලක්ෂණය තමයි රූපයේ දිත්තේ විදිහටම ගිහිලා දැන් මේ රූපේ කැමැති වෙන අර්ථයෙන් ආවොත් තමයි කාමාශවේ. රූපේ පුද්ගලයෙක් ඉන්න ආත්ම භාවයක් තියෙනවා කියන මට්ටමට ගිය ඒක දිත්තාශවේ. රූපේම හේතු වෙනවා කාමාශවේට භවශවේට දැන් දිත්තාශවේටත් හේතුව වෙනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. ඊට පස්සේ ඊළඟ එක විචිකිච්ඡාව. සැකය. එතකොට මොකද්ද සැකය? කලින් මම විස්තර කරලා තියෙනවා බුද්ධ ආදී යටතන තියෙන සැකේ බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති සික්ඛාය කංකති පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති කියන තැන සැකය. බුදුරජාණන් වහන්සේ ගැන සැකයි සැකයිද? ධර්මය ගැන සංඝයා ගැන එහෙනම් සසරේ ඉපදුන බව ගැන සැකයිද? එතකොට පටිච්චසමුප්පාද ධර්මය ගැන සැකයිද? එහෙනම් සැකේ දුර වෙන සෝවාන්. සැකේ දුර වෙන සෝවාන් අනිවාර්යයි. නමුත් පුබ්බන්තේ බුද්ධේ සංකති ධම්මේ සංකති සංඝේ සංකති කියන තැන අපි සැකේ දුරු කළා නැහැ. සැකේ දුරු කළා නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාද නැද්ද කියන එක ගැන සැකයි කියන එක නෙමෙයි මේ බුද්ධේ සංකති ධම්මේ සංකති කියලා කියන්නේ. හිතන්න අපි මදුරුවෙක් කනකොට මදුරුව මරනවා කියන මොහොත ගැන. අපි මදුරුව මරන්නේ අපි දුව පුද්ගල භාවයේ දුරු කරන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල භාවයක් නැහැ කියලා දේශනා කරපු වචනය ගැන සැකහැර අපි දන්නවා නම් අපි මදුරුව මරයිද? මදුරුව මරන්නේ නැහැ. මදුරුවගෙන් පරිගන්න මනසක් අපිට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන කොටින්ම සැකයි. ධර්මයේ ගැන සැකයි. මේක අවබෝධ කරගත්ත පිරිසක් ලෝකේ හිටියා කියන එක ගැන සැකයි. පුබ්බන්තේ කාංකති පෙර කොහොමද කියන පෙර සසරේ මේ විදිහට කර්ම විපාක නානත්වයක් තියෙනවා කියන එක ගැන සැකයි. අනාගතයේ මේ කරන දේ විපාක ඉස්සරහට ලැබෙනවා කියන එක ගැන සැකයි. ඒ සැකේ නිසා තමයි මම පුබ්බන්තපරන්තේ කාංකති. ඊට පස්සේ සික්ඛාය කාංකති ශික්ෂාව ගැන කොහොමද සැකයි නේද? පටිච්චසමුප්පාදේසු ධම්මේසු සංකති. පටිච්චසමුප්පාද ධර්මයේ දකිනවා නම් මේ අවිද්‍යාවෙන් කරන මේ කර්මයේ ඊළඟට විපාකයක් හදලා දෙනවමයි කියන බව දකිනවා නම් එයා ඒ ක්‍රියාව කරන්නේ ඔය ටික ගැන ඔක්කොම සැකයි මඳුරු වික්මරනවා කියන තැන. ඔය ටික ගැන ඔක්කොම සැකයි බොරුවක් කියනවා කියන තැන. පංසිල් පද පහ කඩනවා කියන තැන ඔය ටික ගැන ඔක්කොම සැකයි කොටින්. කියන්නේ අපි සෝවන්නේ නැහැ. ඒ කියන්නේ සෝවන්නේ නැහැ. එතකොට අර විදිහට මතු පිටින් අරගෙන බලලා අපිට කියන්න බෑ සෝවාන් මෙන්න මේකයි දැන් ඔබ සෝවාන් සෝවාන් බව කියන ලක්ෂණය දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ සක්කාය දිට්ඨිය තියෙනවා නම් විචිකිච්ඡාව තියෙනවා විචිකිච්ඡාව කියන එක මේ බුදුරජාණන් වහන්සේ ගැන නෑ මට අවිච්ඡප්පසාදෝ හෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවකුයි මට තියෙන්නේ කියන තැනකින් එහෙම ගන්න බෑ ඊට පස්සේ ශීලබ්බත පරාමාසය සීලබ්බත පරාමාසය ගැන අපි කතා කළා කිතින් සීලබ්බත පරාමාස කියන්නේ සීල වෘතවල එළිලා ඉන්න එක. මේ ශාසනයෙන් බාහිර තවත් සීල වෘතවල නිවන් දකින්න කියලා හිතාගෙන එළිලා ඉන්න එක. එතකොට අපි කතා කළා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් සීල් තිබුණා. මේ පංචිල් පද පහම තියෙනවා දැනුත් මේ පංචිල් පද පහම තිබුණා. ඒ කාලේ හිටපු අය දැනගෙන හිටිය පාණාතිපාතාව කැඩුනොත් පාණාතිපාතාව සමාදන්. දැන් අපිත් දන්නේ ඒ සිල්පදේ කැඩුනහම ඒ සිල්පදේ සමාදන් වෙන තැනට නම්. ඒ සීලේ මේ සීලේ වෙනසක් තියනවද? නැහැ. ඒ සීලේ මේ සීලේ දෙකම එකයි. වෙනසක් නැහැ. එතකොට ඒ සීලය සීලබ්බත පරාමාසයි. මොකද ඒගොල්ලෝ නිවන් දකින්න කියලා ඒ සීල් සමාදන් වුනේ. අපි ඒ සීල් රකින්නේ නිවන් දකින්න එතකොට අපේ සීලේ සීලබ්බත පරාමාස වෙලා නැද්ද? ඒගොල්ලෝගේ දර්ශනය අපේ දර්ශනය එකක් වෙනකොට සමානයි. සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරන ලද සීලයක්. මොකද සීලබ්බත පරාමාස නැත්තම් අර විචිකිච්ඡාව වගේ තමයි මේකත් කියන්නේ සීලබ්බත පරාමාස නැත්තම් සෝවන් වෙලා කට්ටිය. ඒක නිසා අපි අද සමාදන් වෙන්න හදන ඔය සීලය සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරනවා සැරින් සැරේට. ඇයි සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරනවා කියලා කියන්නේ? ලේසි නෑ මේ ශාසනය ක්‍රමයට සිල්ලොත් එක්තින එක. මේ ශාසනය ක්‍රමයට සීලය රකින්න එක ලේසි නෑ. මොකද මේ ශාසනයේ සිල්ලතා පෙන්වන්නේ සත්‍ය ඥානය ඇති කරගෙන කෘත්‍ය ඥානය වඩලා කෘත්‍ය අවබෝධ කරගන්න කියන සත්‍ය ඥානය තියෙන කෙනාට සත්‍ය ඥානය කියලා කියන්නේ දැන් මේක ඊළඟට අපිට උගහම් වෙනවා. එතකොට සත්‍ය ඥානය කියන්නේ කලින්ම එයා දර්ශනයේ දන්නවා. දැන් මෙතන ඉඳලා සිටි එකට යන්න ඕන දැන් මේ මේ ටවුන් එකට යන්න ඕන කියලා තියෙනවා නම් දැන් එයා පාර දැනගෙන ඉන්න ඕන නැත්නම් මම එළියට බැස්සා වගේ වෙනවා මම පාර දන්නේ නැහැ මම කොහේ ඇවිද දන්නේ නැහැ ඉතින් නමුත් අපිට ටවුන් එකට නොවරදවා යන්න ඕනේ නම් පාර දැනගෙන ඉන්න වෙනවා මේ හන්දියෙන් මෙහෙම හැරිලා මෙහෙම හැරිලා යන්න කියලා එතකොට හැබැයි ඔක්කොටම කලින් මට දැනගෙන ඉන්න වෙනවා දෙයක් මොකද්ද මම යන්නේ දැන්ඩිනෝන් සිටි එකටයි කියලා ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඔක්කොටම කලින්. දැන්ඩිනෝන් සිටි එක ගැන යන තැන දැනගෙන තමයි යන තැනට පාර හොයාගන්න වෙන්නේ ඊට පස්සේ දෙවෙනි අවියට. යන තැන දැන්ඩිනෝන් සිටි එකයි එතෙන්ට යන්නේ කොහොමද කියලා පාර හොයාගන්න වෙන්නේ. යන තැන දන්නේ නැතුව පාර හොයනවනම් ඒක හරියන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ නිවන් දැකලා ඕනේ නිවන හොයන්න. නිවන දැකලා ඕනේ නිවන හොයන්න. ඇයි ඒක තරුණ මහන්සි නම මම ඉඳ කරන්න අපු සූත්‍රේ මත මතක නෑ කොහොම නම් ටික. කේමක තරුණ මහන්සි දාසක තරුණ මහන්සි කේමක තරුණ මහන්සි වගේ මට මතක මේ බොහොම අසනීපෙන් ගිලන් ඉන්නවා ගිලන් ඉන්න වෙලාවේදී මේ කේමක තරුණ මහන්සි දාසක තරුණ මහන්සි එතෙන්ට ආවම කියනවා මේ අහන්න විස්තර භික්ෂුන් වහන්සේලාට කියන්න ගිහිල්ලා මම බොහොම අමාරුයි මට සනීප නෑ කියලා. එහෙම කිව්වහම ඉස්තවිර භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා දාසක හාමුදුරු කියනවා කේමද තෙරුන් වහන්සේට බොහොම අසනීපයි අමාරුවෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ ඉස්තවිර භික්ෂුන් වහන්සේලා පණිවිඩයක් කියනවා මොනවා හරි සැක සංකාතයන් තියනවාද සීලයෙන් හරි උපවාද කරනවාද මොනවා හරි ඉබදතෙන් තියනවාද කියලා. ඒ අහුවාම ඉබදතනක් නම් මට නැහැ කියලා පිළිතුරු දෙනවා පහු පණිවිඩය පෙරලලා යවනවා ඊට පස්සේ කියනවා මේ පංච උපාදානස්කන්ධය ගැන මේ විදිහට සත්‍යයක් නොවේ පුද්ගලයෙක් නොවේ කියන එළඹිට මේ විදිහේ දර්ශනයක් මට තියෙනවා කියලා මේ කේමක තෙරුන් වහන්සේ පණිවිඩය යවනවා ඉස්තවිර භික්ෂුන් වහන්සේට. ඉස්තවිර හාමුදුරුවෝ කියනවා එහෙනම් ඔබ වහන්සේ මේ කෙටියෙන් කියන්නේ රහතුන් වහන්සේලා අතරේ ක්ෂීණාශ්‍රවයන් අතරින් එක්තරා කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ පණිවිඩය කියලා විස්තර කරනකොට ආපහු කේමවිතරණ වහන්සේ බලනවා දැන් දාසක හාමුදුරු පණිවිඩය අරගෙන හිට යනවා මෙහෙට යන ඉවරයක් නැහැ. අසනීප තිබ්බක් කවන්න ස්තුවිර හාමුදුරු එන්නේ නැත්නම් මම යනවා ස්තුවිර හාමුදුරු ළඟට කියලා බොහොම අමාරුවෙන් නැගිටලා යනවා ස්තුවිර හාමුදුරු ඉන්න තැනට. ගිහිල්ලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට ඔබ වහන්සේ චීනාශ්‍රවයන් අතරින් එහෙනම් එක්තරා කෙනෙක් පංචීපාදානස්කන්ධි පුද්ගලයෙක් ඉන්නව නෙමෙයි සත්‍යයක් නෙමෙයි කියලා දකිනවනේ. කියනකොට නෑ මම සීනාශ්‍රවත් නෙමෙයි කියනවා. මම ආශ්‍රවයක් ඡේදන්න නෑ මම rahat වෙලා නෑ කියනවා. කියලා ඔය කාරණාව පැහැදිලි කරනවා. ඒකෙන් තියෙන්නේ ඒ වෙලාවෙදිම ඒ කාරණාව සූත්‍රයේ විස්තර කරලා ඉවර වෙනකොටම ආශ්‍රවයක් ඡේදලා අරහත්ත්වයටපත් වෙනවා. නමුත් ඒ වෙනකම් පංච උපාදානස්කන්ධයේ උදේවැය හොඳ ආකාරවම දකින මට්ටමක ඉඳලා ආශ්‍රයක්ෂය කරලා තිබුණේ නැහැ. ඇයි? ඒක තමයි කියන්නේ නිවන් දැකලා ඕනේ නිවන් දකින්න යන්න කියලා. ඒ කියන්නේ නිවන ගැන දැන්දිනුන් සිටියක ගැන දන්නේ නැතුව කොහොමද යන්නේ? දැක්ක කෙනෙක් ඕනේ, දන්න කෙනෙක් ඕනේ, මාර්ගය දැනගත්ත කෙනෙක් ඕනේ, තන දැනගත්ත කෙනෙක් ඕනේ යන්න. ඒක නිසා තමයි සත්‍ය ඥානය කියන එක පැනෙන්නේ මේ දේ දැනගෙන මේ දේ අවබෝධ කරගෙන දැන් යන්න එතෙන්ට. දැනගත්තට පස්සේ තමයි එතෙන්ට ගැලපෙන මාර්ගය සකස් කරගන්න වෙන්නේ. එතකොට දැන් ඒ තැන දැන දැනගෙන සත්‍ය ඥානය ඇති කෙනා තමයි කෘත්‍ය ඥානයට බහින්නේ. කෘත්‍ය ඥානයේ හම්බෙන්නේ මොකද්ද? අපි දක්ව සීල සමාධි ප්‍රඥා. සත්‍ය ඥානයේදී සමාධි ඊට කලින් ප්‍රඥා සීල සමාධි. සත්‍ය ඥානය හම්බෙන්නේ ප්‍රඥා සීල සමාධි කෘත්‍ය ඥානයට බහිනකොටම හම්බෙන්නේ සීල සමාධි ප්‍රඥා. දැන් එයාගේ සීලය ප්‍රඥාවෙන් යුක්තයි. එයා සිල්වතෙක් වෙන්න හදන්නේ පුද්ගල භාවය නැති කරගන්න. අද සිල්වත් කෙනෙකුට හම්බෙනවා නම් මම සෑහෙන සිල්වත් අනිත් අය දුස්සීලයි කියලා හිතෙනවා නම් මම සීලෙන් සෑහෙන උසස් අනිත් අය සිල්වත් නැහැ මම තරම් කියලා හිතනවා නම් නැත්තම් සීලයෙන් තමා සිල්වතෙක් කොට දකින්නවනම් සීලෙන් තමන් සිල්වත් කියලා දකින්නවනම් සිල්වත් පුද්ගලයෙක් හම්බෙනවනම් හම්බෙන තැනක තියෙන්නේ මොකක්ද? සීලබ්බත පරාමාසය. පුද්ගල භාවයේ දුරු කරගන්න පනෝපු සීලය පුද්ගල භාවයේ ඇති කරගන්න පැත්තට තමයි ගිහිලා තියෙන්නේ. දැන්දිනුන සිටියක තියෙන පැත්තට දැන්දිනුන සිටියක කියලා හිතාගෙන වෙන පාරක තමයි ගිහිලා තියෙන්නේ. ඒකෙන් ලැබෙන්නේ දැන් එයා ඒ යන මාර්ගයේ වැරදි කියන්න සුදුසු නැද්ද? ලැන්ඩිනෝ සිටි එකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශාවකට වෙන පැත්තක පාරකට යනකොට එයා යන පාර වැරදි කියන්න වෙන්නේ නැද්ද? ඒක වැරදි. ඒක සීලබ්බත පරාමාශයක්. අපි නිවන පැත්තක තියෙනකොට පුද්ගල භාවය දුරු කරගන්න පෙන්නපු නිවන පැත්තකින් තියෙනකොට ඒ පෙන්නපු සීලෙම අරගෙන පුද්ගල භාවය ඇති කරගන්න ගිහිල්ලා නම් ඇති කරගන්න එක වැරදි නැද්ද? වැරදි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතකොට මම මම මම සිල්වත්. මම සිල්වතෙක් කොට දකින්න එපා. මම සිල්වතෙක් කොට දකින්න එපා මොකද එහෙම වුණොත් හැමදම සීලෙන් එළියට යන්න වෙන්නේ සීලෙන් එළියට යන්න වෙන්නේ කියලා කියන්නේ මම ඉඳලා සතා නොමරා ඉන්නේ Taman වෙනකන් මරන්න සතත් හම්බෙලා සතා නොමරා ඉන්න තමනුත් Taman ඉන්නකන් සතා නොමරා ඉන්න පුළුවන්කම එයාට බලෙන් හික්මිලා තියෙනවා හැබැයි සතා ඉන්නකන් එයා ළඟ හේතුව තියෙනවා ඉස්සරහට මේ සතා මරලා දාන්න හේතුව එයා ළඟ තුන් නැතුවම තියෙන ඉස්සරහට පුළුවන් එයා ඕන වෙලාවක ඒ සතා මරන්න. අද කරුණාව නිසා හිටෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි එදා මතක් කළේ අපි ඇස්සේ තාම දේවදත්ත හාමුදුරු කෙනෙක් ජීවත් වෙනවා. බුදුහාමුදුරන්ට ගල් පෙරලන්න පුළුවන් කෙනෙක් අපි හැමෝගෙම ඇතුලේ ඉන්න එකයි මේකේ භයානකම. අම්මා තාත්තා මරන්න පුළුවන් කෙනෙක් මෙතන ජීවත් වෙනවා. ඒ රූපේ තියෙනවා එළියේ සත්‍ය පුද්ගලයේ ඉන්නවා. හේතු ටික තියෙනවා. අද අපි ධර්මයේ දන්න බව නිසා මේ බව නිසා ඒ දේ නොකරන්න පුළුවන්. නමුත් මේකම යටපත් වෙලා මේ ඉන්න බව තුළ මේ ඊළඟ ජීවිතේ අපිට මේ ඔක්කොම වැහිලා යනකොට හේතු අපි ළඟ තියෙනවා. ඒකයි මේක ඒතරම් භයානකයි කියලා කියන්නේ. එතකොට සීලබ්බත පරාමාසයේ ලක්ෂණය තමයි කුසල සීලය හැබැයි දැන් නිකණ්ඨනාත පුත්ත අතිශය සිල්වත් වුණා. නමුත් ඒ ඒගොල්ලොන්ට පැනව දැන් ඒකාන්ත වශයෙන්ම මිච්ඡාදිට්ඨික නෙමෙයි. ඒගොල්ලොන්ට කියන කම්මවාදී ක්‍රියාවාදී කියලා. ඒගොල්ලෝ පිළිගන්නවා කර්මයක් ක්‍රියාවක් තියෙනවා කුසල කර්ම අකුසල කර්ම තියෙනවා. මේක විපාක තියෙන බව පිළි අරගෙන තමයි මේ දේ කරන්නේ. ඒගොල්ලෝ කර්මවාදී ක්‍රියාවාදී. ඒ බව කුසල්. හැබැයි උනන සීලබ්බත පරාමාසයි මොකද නිවන් දකින්න ප්‍රතිපදාව නෙමෙයි ඒක. එයාට ඒක වැරදිලා. ඒ වගේ අපි රකින්න සීලයත් සීලබ්බත පරාමාසද කියන එක ගැන හොඳට බලන්න ඕනේ. සීලබ්බත පරාමාස වුණොත් අපි රකින්න සීලය අන්න එතකොට ඒක නිවනෙන් ගොඩක් පරිබාහිර සෝවාන් ආරයන් වහන්සේ කවදාවත් සීලබ්බත පරාමාස වෙන්නේ නැහැ. පුද්ගල භාවය රැක ගන්න සිල්වත් වෙන්නේ නැහැ. සිල්වතෙක් මම සිල්වතෙක් කොට අනුපහත් කරන්න යන මට්ටමක් නෑ මොකද සීලය දකින්න හැම වෙලෙම උත්සාහවත් වෙන්නේ සතා නොකර ඉන්න නෙමෙයි. සතෙක් හම්බෙන්නේ නැති තැනට මාර්ගය වඩන්න පංච උපාදානස්කන්ධය උදේවැය වඩන තැනින් එයා සිල්වත් වෙන්නේ. වෙනත් තැනකින් නෙමෙයි. ඒකයි මේ ශාසනයේ තියෙන සිල්වතාගේ ලක්ෂණය පංච උපාදානස්කන්ධේ උදේවැය වඩන තැනින් සිල්වත් එක්කෙනෙක්. එයා ස්වභාවයෙන්ම සිල්වත් වෙනවා. අන්න ඒකට කියනවා සීලබ්බත පරාමාසයෙන් මිදිලා සිල්වත් වෙනවා කියන එක. දැන් සීලබ්බත පරාමාසයේ පැහැදිලිද? අපි පංචශීල සමාදන් වුණා, අටශීල සමාදන් වුණා. ඒක නිවන් දකින්න කියලා ඉඳගෙන පැය ගාණක් බොහොම අමාරුවේ වේදනාව ඉවසගෙන ඉඳගෙන ඉන්න මට්ටමක් වුණා. ඥාන දර්ශනයෙන් බාහිර නම් සම්මා දිට්ඨියෙන් බැහැර නම් හොඳට මතක තියාගන්න සම්මා දිට්ඨියෙන් බැහැර නම් සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරනවාම තමයි. ඒක නිසා වැදගත්ම දේ සම්මා දිට්ඨිය කියන දේ. දැන් ඔන්න ඔය ටික සම්පූර්ණම දික්ටි සහගත සංයෝජන ටික. ඔය ටික දික්ඨාසවේට අයිති ටික. දික්ඨාසවේට අයිති ටික. එකක් කිව්ව රූපේ පැත්තෙන් ගියපු රූපේ පැත්ත රූපේ ඇති බවට දැසගත්ත දික්ඨාසවය. ඊට පස්සේ මාර්ගයේ වඩන්න ගියත් එයාට රූපය ඇති බව පැත්තෙන් සිල්වතෙක් වෙන්න ගියත් එයාට ඒක දික්තිය පැත්තෙන් ඇවිල්ලා එයාව නතර කරනවා දිත්තාසවේ වැටෙන. නිවන් දකින්න තමයි භාවනා කරන්නේ, නිවන් දකින්න තමයි සිල් රකින්නේ. නමුත් දිත්තාසවේ ආශ්‍රවයක් විදිහට ඉදිරිපත් වෙලා එයා හරහට ඒකම බාධාවක් කරගෙන ඒකිනුත් එයාව නතර කරනවා. දැන් දිත්තාසවේ කියන ආශ්‍රවයේ සම්පූර්ණම එයාට සක්කාය දිට්ඨි විදිහට ඉදිරිපත් කළා රූපය ඇත්ත කරලා දෙනවා. ඊට පස්සේ විචිකිච්ඡාව විදිහට අකුසලයට ඉඩ හදලා දෙනවා. සීලබ්බත පරාමාසය විදිහට ඩැන්ඩිනොන් සිටි එක පැත්තක තියෙනකොට අනිත් පැත්තේ පාරට පිටත් කරලා යවන්න හදනවා. ඒ වගේ නිවන පැත්තක තියෙනකොට අපි වෙන පැත්තකට තල්ලු කරලා දාන්න හදනවා. ගොඩක් දෙනෙක් සීලබ්බත පරාමාසයෙන් නම් මිදිලා නැහැ. අනිත් ඔක්කොගෙම මිදෙන්න උත්සාහවත් වුණා සීලබ්බත පරාමාසයෙන් නම් මිදෙන්නේ නැහැ. ඒකයි ගොඩක් දෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා හිස්තනක් කියන තැන කාටිර වෙලා ඉන්නේ කෙලින්ම සීලබ්බත පරාමාසයෙන් මිදෙන එක ලෙස නෙමෙයි මූලිකම තන දර්ශන භූමියෙන් නිදහස් විය යුතු ආශ්‍රව ටික එතනින් එහාට විත්තාසයෙන් අයින් වෙන එක ලෙස නෑ. ඇත්තටම අමාරු ටිකක් මෙච්චර. අමාරුම දේ මේ ටික නැති කරගන්න එක විතරයි. අනිත් ටික එච්චර අමාරු නෑ මේ ටික නැති කරගන්න ඕන. ඒක නිසා මේ තමයි අවශ්‍යම දේ. ඊළඟ ආශ්‍රවය මොකද්ද? අවිජ්ජා ආශ්‍රවය. අවිද්‍යාව තමයි ඊළඟ ආශ්‍රවය ඊළඟ ආශ්‍රවය අවිද්‍යාව කියනකොට මේ ඔක්කොටම අනුග්‍රාහකත්වයේ දායකත්වයේ භූමිය හැම දෙයක්ම සපයලා තියෙනවා සියලුම පහසුකම් ටික සපයලා තියෙනවා අවිද්‍යාව නොදන්නාකම මේ අනිත් ආශ්‍රව ධර්මතා තුන බොහෝම ආදරෙන් වඩා හිඳවලා තියෙන සත්කාර සම්මාන සියල්ලක්ම කරලා තියාගෙන ඉන්නවා නොදන්නාකම අවිද්‍යාව අඳුර තියෙන කම් මේක තියෙනවම තමයි අනෙක් තුන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අඳුර රැකලා දීලා තියෙන අවිද්‍යාව කියන එකේ ලක්ෂණය. එතකොට අන්න ওই හතරට කිව්වා ආශ්‍රව කියලා. අන්න ওই ආශ්‍රව හතර තමයි සංවර කරගන්න පරියාය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් ඔතන තියෙනවා අපේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොටම උත්තර ටික. අපි ඉන්න මට්ටමේ ඉඳලා රහත් වෙනකම්ම තියෙන ටිකට ওই ආශ්‍රව ටික නැති කරගන්න තැන ගැන තමයි කතා කරන්නේ. එතකොට ඔය ආශ්‍රව නැති කරන්න යනකොට මේකේ තියෙන වැදගත්කම ඔය ආශ්‍රව ටික නැති කරන්න යනකොට ඔය ආශ්‍රව ටික ඔක්කොම අපිට ඕන විදිහට නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රවේ දර්ශනයෙන් නැති කළ යුතුමයි. දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රවේ නැති කරන්න ගිහිල්ලා මොන දේ කරන්න හැදුවත් මොන භාවනාව කළත් මොන විදිහට සංවර වුණත් මොන විදිහට ප්‍රහාණය කළත් මොන විදිහේ පැවැත්මක් හදාගෙන ගියත් එයාට නිවන් දකින්න පුළුවන් වෙන්නේ මොකද ඒ ආශ්‍රවේ දුරු කරන්න තියෙන්නේ දර්ශනයමයි දර්ශනය කියන්නේ දැකීම දර්ශනය කියන්නේ දැකීම දැකීම කියන්නේ නුවණින් දකින බව මේ අපේ තියෙන මේ දර්ශනය වෙනස් වෙනවා සම්පූර්ණව අපේ මේ තියෙන දර්ශනය වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ අපි ඉක්මනට යන්නේ රූපේ පැත්තෙන් විඳින්න රූපේ පැත්තෙන්ම ගෙනල්ලා දෙන මේ බරසාර ගතිය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙන්න ඕන. ඒකටයි දර්ශනයේ ශක්තිමත් වෙන්න ඕන කියලා කියන්නේ. සම්මා දිට්ඨිය ශක්තිමත් වෙන්න ඕන කියලා කියන්නේ. මේ දර්ශනය වෙනස් වෙනකොට දර්ශනයේ ශක්තිමත් වෙනකොට තියෙන ලක්ෂණය තමයි අපි ඕනුවට වැඩිය මේ රූපේ පැත්තට දැසගන්නේ නැති ගතිය. රූපේ පැත්තේ දෙන්න හදන්නේ. එතකොට සම්පූර්ණම මේ අපිට අද තියෙන්නේ දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රවේ නැති කරන්න. දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රවේ නැති කරන්න කෙනෙක් හදනවා නම් සියලුම දේ එපා රූප එපා සද්ද එපා ගන්ධ එපා රස එපා ස්පර්ශ එපා කියලා ඒ පැත්තෙන් ප්‍රහාණය කරන්න හදනවා නම් එයා ඒ ආශ්‍රවේ ප්‍රහාණය කරන්න අල්ලගෙන තියෙන වැරදි තැනක්. එයා කෝරක් කත්තික ගැන කතා කළේ කෝරක් කත්තික විදිහට ඉන්නකෙන කියා දර්ශනෙන් දුරු කරන්න ඕනේ ආශ්‍රවය වෙනුවට ඒක දන්නේ නැහැ. එයා තෝරගත්තේ වෙනත් දෙයක්. ස්කුරුප්පුණීනෙන් ගලවන්න ඕනේ ඇනේ වෙනුවට එයා කුළු ගෙඩියක් තෝරගෙන තියෙනවා. මේක වෙනත් දෙයක්. මේක සියුම්ම කරන්න තියෙන දෙයක්. දැන් මේ දර්ශනයක් තෝරගන්න තියෙන්නේ. එතකොට දර්ශනය කියනකොට දර්ශනය කියන්නේ ප්‍රඥාව, නුවණ. මේ නුවණ ඉස්සෙල්ලම අපේ ජීවිතේට ඇති කරගන්න අවශ්‍ය දේ. මේ නුවණින් තොරව නිවන් දකින්න හිතන්න එපා. ඔක කොච්චර කිව්වත් ඔක තේරෙන්නේ නැහැ. මොකද මේකේ සියුම් බව නිසා අපේ අවිද්‍යාවේ තියෙන බලවත් බව නිසා මේක කිව්වට පැහැදිලි වෙන ප්‍රවණතාවය අඩුයි. නමුත් හොඳාකාරවම දෙන දේ තමයි මේ ඇස කනනාසය දිව ශරීරය කියන ටික තියාගෙන නම් නිවන නැහැ කියන එක. ඇත්තටම තේරුම් ගන්න අවශ්‍යදී ඒ ටික. මේ ටික තියාගෙන නිවන් දකින්න පුළුවන් නම් මේ දැන් ඉන්න මට්ටමේම මේ මට්ටමේ නිවනක් වෙන්න ඕනේ. එහෙනම් ඒ නිවනෙන් ඇති වැඩකුත් නැහැ. මේ ඉන්න මට්ටමේම දකින්න නිවනෙන් ඇති වැඩක් නැහැ. මොකද මේ ටික මිදිලා වගේ නිවන් දකින්න මේ ටිකෙන් නම් ප්‍රශ්න ආවේ මේ ටිකෙන් මිදිලා ඉපැයි ප්‍රශ්නේ නිදහස් වෙන්න ඕනේ. ඒක නිසා ඒකෙන් මිදෙන්න බෑ මේ දර්ශනේ නැත්තම්. නිවන් දකින්න කියලා කෙනෙක් පනවනවා නම් මේ දර්ශනෙන් එහා ගියපු දෙයක්. මේ දර්ශනෙන් එහා ගියපු දෙයක් නැතිනම් දර්ශනයෙන් නැති කරපු ටික මූලික කරගන්න නැතුව කෙනෙක් නිවන කියන දේ පණවන්න හදනවා නම් ඉඳගස්සලා භාවනාවක් කරලා සමතේකින් සමාධියකින් භාවනාවක් කරලා දර්ශනයෙන් නැති කළ යුතු ටික නැති කරන්න හදනවා නම් එහෙම නැත්තම් මොකක් හරි පරිවර්ජනයකින් දුරු කරලා එක එක ධර්මතා ටිකක් අයින් කරලා නිවන පණවන්න හදනවා නම් එහෙම නැතිනම් මොකක් හරි ශුන්්‍යතාවය කියන තැන කොහොමවත් හිත සමාධි කරන තැනකට ගන්නනේ හදන්නේ. අතහැරලා සරලින් ජීවත් වෙන්න කියන තැනකින් මේ ජීවිතේ බොහොම සරලව මේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලොකු දේවල් හැටියට මේ අරගන්න නැතුව මේ ජීවිතේ සැහැල්ලු බව ඇති කරලා දෙන්න හරි උත්සාහවත් වෙනවා නම් ඒක මේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. රූපේ තියෙනකන් දුක එනවා නම් රූප නිරෝධ කළමයි දුක නැති කරගන්න වෙන්නේ. රූප ඇති බව නිසාම නම් දුක ආවේ රූප නිරෝධය සාක්ෂාත් කරන්න නැතුව හිතන්න එපා දුකෙන් නම් කිසිදු කලක නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකෙන් කියන්නේ මේ රූපේ නැති කරන්න කියලා නෙමෙයි මේ නුවණ ඇති කරගන්න ඕන කියන එක. ඉතින් අපිට කාල වේලාව නම් ඉවරයි. මම හිතනවා මේකෙදී මේ සූත්‍රයේ ප්‍රවේශයක් ගත්ත විතරයි පළවෙනි එක ආශ්‍රව ධර්මතා ටික විස්තර කරලා අපි ඊළඟ දවසේදී සූත්‍රයට අදාළ අනිත් කාරණා ටික හිමින් සාකච්ඡා කරමු. එතකොට මේකෙදී පළවෙනි දවසේ විදිහට මූලිකව මතක් කරන දේ අතහැර ගන්න නැතුව තේරුම් ගන්න අමාරු වුණා රැඳිලා ඉන්න. මොකද මේක මේ විදිහට තේරෙන්නේ නැතුව නිදි කිර කිර හරි කමන්නේ අහගෙන ඉඳියොත් තේරුම් ගන්න පුළුවන්. ඒ අපිත් එකපාරම තේරුම් අරගෙන ඉපදුණු ඇත්තෝ නෙමෙයි. අපිත් ඇත්තටම පොඩි කාලේ ඉඳලා නිදි කියලා කියලා අහගෙන ඉඳලා තමයි යන්තම් තේරුම් ගත්තේ. ඒක නිසා මේක අහන්න නැත්තම් මේක අතහැරලා දැම්මොත් නම් කවදාවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න නැතුව හිතන්න එපා. සරලව නිවන් දකින්න ක්‍රමයක් හොයාගත්ත කියලා නිවන් නිවන දකින්න පුළුවන් නේ කියලා. නිවනක් දකින්න පුළුවන් නේ. මොකද නිවන් තව හතක් වෙන්නනවනේ. බුදුරජාණන් වහන්සේ නිර්වාණ හතක් පෙන්වනවා නිර්වාණ ධාතු හතක් පෙන්වනවා හැබැයි මේ හතම මිච්ඡා නිර්වාණ මිත්‍යා නිර්වාණ හතක් පෙන්වනවා. එතකොට සම්මා ඥාන සම්මා විමුක්තිය කියලා පෙන්වන්නේ එක තැනයි. එතන සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ. ඒ ඉතින් මිදෙන්න දේ හම්බෙන්නේ නැත්නම් එයා කොහොමද මිදෙන්නේ? ඒක නිසා ඒ දර්ශනය මේ මේ අවබෝධය නැතුව නම් සාක්ෂාත් කරගන්න බෑ කියන එක හොඳාකාරවම පැහැදිලි දෙයක්. ඒක නිසා මේක නොතේරුණත් කමක් නැහැ ටිකක් අහගෙන ඉන්න නමුත් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා හැමදාම මතක් කරන එකම කෙනෙක් මට මතක් කරපු කාරණයක් කලින් සුදර්ශන ස්වාමීන් වහන්සේගේ දේශනා යනකොට ටීවී එකේ ටීවී එක ඕෆ් කරනවා කිව්වා. ඇයි එපාම වෙලා ඒක තේරෙන්නේම නැහැ කොච්චර ඇහුවත් තේරෙන්නේ අගමුල ගැලපෙන්නේම නැහැ ඉතින් ඒක ඕෆ් කරලා දානවා. දවසක් වැඩක් කර කර ඉන්නකොට මේක ඕෆ් කරන්න ටිකක් බැරි වෙලා මොකක් හරි වැඩ පිළිදෙට ඉන්නකොට. හැබැයි නිකන් ඔහේ ඇහෙනවල ඇහෙනකොට එක කරුණක් තේරුණයි කිව්ව. එදා හිතුවල මේකේ මොකක් හරි දෙයක් තියෙනවා ටිකක් අහන්න ගන්න ඕන කියලා. නොතේරි නොතේරි දිගටම ඇහුවා සාමිනාංශ දැන් තමයි තේරෙන්නේ මේකේ තියෙන වැදගත්කම මෙතන නැතුව යන්න බෑ මේ කාරණාවත් එක්ක නුවණ ගෙනියන්න නැති බව දැන් තමයි තේරෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේක ඉස්සෙල්ලා නොතේරෙන්න පුළුවන්. හිතට ගොඩාක් ආශ්‍රව පුරුදු කරපු ගොඩාක් කෙලෙස් පරිසරයක් තියෙන අපිට මේ ලෝකෝත්තරගාමි ප්‍රතිපදාව කොහොමවත් අප්‍රසන්න වෙයි. නමුත් කරන්න වෙන දේ කරන්න පහලට වේගින් ගලන වතුර පාර උඩට නතර කර උඩට යවන්න නම් ගොඩක් අමාරු වෙනවා අපිට කොහොමද? ඒක නිසා ඒක අමාරුයි තමයි. ලේසි නෑ. ඒක ගොඩක් අමාරුයි ඇත්තටම. නමුත් අමාරුවම කියනවා මුල අල්ලගන්න එක විතරයි හොඳයි. මූලික ධර්මතා ටික තේරුම් ගත්තනම් ඊට පස්සේ හැම පරයයක්ම සැසඳිලා එනවා. ඔක්කොම ගංගා ටික මහ මුහුදට වැටෙනවා වගේ අන්තිමේටම ඔය ඔක්කොම තියෙන එකම තැනකට. සලායතන නිරෝධය නිවනයි කියලා කතා කරා. පංච උපාදානස්කන්ධ පිළිසින් දැකීම නිවනයි කියලා කතා කරා. පටිච්ච සමුප්පාදයේ පිළිසින් දැකීම නිවනයි කියලා කතා කරා. මේ කොහෙන් කොහෙන් කතා කරගෙන ගියත් අන්තිමේටම කතා කරන්න තියෙන්නේ එකම කාරණා ටික එකම දර්ශනය. ඒක නිසා එකම තැනකට නිර්වාණගාමිනී ප්‍රතිපදාව යොමු වෙන්නේ. ඒක නිසා පහසුතාවයෙන් හරි නිදි කිර කිර හරි කමක් නැහැ මේක අහගෙන ඉන්න. මොකද ඇහැරෙන වෙලාවට ඇහෙන කරුණ උනත් වැටෙනවා. වටිනාකමක් තියෙනවා. ඒක නිසා මේක අහක දාන්න එපා. අහන්න කියන එක කල්යාණ මිත්‍රයෙක් විදිහට මතක් කරනවා. හොඳයි හැම දිනෙකම කල්පනා කරගන්න අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් වැඩ කටයුතු ආශයක් ඊළඟ දවසේ තියෙනකොට මේ සියල්ලක්ම පසකින් තබලා විහාරස්ථානයට පැමිණෙන්නේ කොහොම හරි නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව හෙලිපෙහෙලි කරගන්න මූලික සත්පුරුෂ චේතනාව ඇතුව මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මය අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි අපේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේ කියන අපේ ස්වාමීන් වහන්සේලා දෙනමට ඒ වගේම මේ පින්නතුන්ට හැමදාම පරම උත්තම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන අවසරයි අපේ නායක ස්වාමීන් වහන්සේට අපිට ගුරුවරයෙක් වගේ මේ ස්ථානයකට ඇත්තටම වෙන තැනකට සේනාසනේ අපේ ලොකු ස්වාමීන් වහන්සේලා දෙනම අපිව පිටත් කරලා එවන්නේ නැහැ ඇත්තටම. මේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන තියෙන විශ්වාසය නිසා මෙහෙට යනවා නම් යන්නේ කියන වචනේ තමයි එවන්නේ. ඒ ගැන පූර්ණ විශ්වාසයක් ඇතුව මොකද ගුරුවරයෙක්ගේ මේ හේතු ඒ ටිකත් උන්වහන්සේ सिद्ध කරනවා කියන විශ්වාසය ඇතුව තමයි ඒ යොමු කිරීම කරලා තියෙන්නේ. මොකද ඒ විශ්වාසය තියන්න පුළුවන්කම ලැබිලා තියෙන උන්වහන්සේගේ තියෙන ඒ ගුණවත් භාවය නිසා නිසා අපි පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ අපේම ගුරුවරයෙක් විදිහට අපේ ගෞරවනීය නායක මහින්දානන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා තුන් දෙනාටම මේ සීල කුසල ශක්තිය මෙලොව වශයෙන් දුක් නිරෝගී සුවපත් භාවයත් ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසත් මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත යම් දේව ගණ සමූහයක් වේ නම් ඒ සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනේ සැනසීම පිණිසම හේතු කාරණතාවක් වේවා කියලා සාදු කියනවා. මේ පින්තුන් නමින් මේ පරිලෝකීය යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් වෙන සතුටින් සාධනාවෙන් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු කාරණතාවක් වේවා කියලා සාදු කියනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා සඳහා දායකත්වයේ දරනවා අපේ නිහාල් කොඩිකාර මහත්මයා, සත්පුරුෂ මහත්මයා කෙනෙක්. එතුමා ඒ නෝනා මහත්මිය, ඒ දරුවා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම මේ ධර්ම දේශනාව මේ පින්තුන්ට ලබා දීම සඳහා දවසේදී දායකත්වයේ දරනවා. ඒ සියලුම දෙනාටත් මේ පින්වත් සෑම සියලු දෙනාටම කායික මානසික සුවතාවය මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදීම පිණිස භාග්‍ය වාසනාවේ ශක්තිය සැලසේවා හැම දිනකටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියනවා. අභිවාදන සීලිස නිච්ඡන්තා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච රතෝ නිබ්බාන සම්පatti විනාශේ සමිච්ඡති